ගයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අත්වෙනි දවසටයි අද අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු විවෘත ආර්දනාවක් සහිතව වෙන කිව යුතු කළ යුතුයක් තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ හරියට භාවනාවේදී හුස්ම රැල්ල තුනීව ගිය පසු driving to a empty space මේ ස්ථානයට එද්දී මට දැනෙන්නේ මුළු ඇඟම ගලක් වගේ like a statue මින් පසු දැනෙන්නේ ලොකු සතුටක් ජයග්‍රහණයක් ඊට පසු හුස්ම රැල්ලට නැවත පැමිණි මුලින් අත්දැකපු ප්‍රීතිමත් තැන දිගටම ඉන්නේ කෙසේද කරුණාවෙන් පහදා දෙන්න ඒක ඇත්තටම හරියට කාරණාව තේරුම් ගන්නත් නමුත් ක්‍රම වේදේ පිළිබඳ අහන්නේ. ඒ කියන්නේ අර ඇතිවෙච්ච විවේක ස්ථානේ ඇතිවෙච්ච හුදකලාව වඩා වර්ධනය කරගන්නේ කොහොමද කියලා ඇත්තටම ආධුනිකයෙකුට එහෙම ඉල්ලලා ලබා ගන්න ක්‍රමයක් ඇත්තේ නෑ. නමුත් ඊට පස්සේ යම් ප්‍රමාණික කාලයක් ස්වභාවයෙන්ම මේ විවේක ස්ථානයේ ඉඳලා ඊට පස්සේ ආය අනිකුත් අරමුණු සමග ආශ්වාස ප්‍රශ්වාසත් මතුවෙනවා. ඒ ඒක තමයි මේ ඒ සිද්ධිය හැටි. ඊට පස්සේ ඇත්තටම කියනවා නම් උගාක් භාවනා කරවට පස්සේ වෙන්නේ හිතවිලි ඊට පස්සේ මතුණක් දන්නවා ඒ හිතවිල්ලත් ආයෙ කවදා හරි අර වගේ සම්පූර්ණ විවේකයට ඊට දීලා අයින් වෙනවයි කියලා. නමුත් ආධුනිකයා හිතන්නේ මේ විවේකය හොඳයි හිතවිල්ල හොඳ නැහැ. ඒක නිසා මම මේ විවේක ස්ථානක ඉඳලා වැඩ අධික කාර්ය බහුල තැනකටපත් වුණා. නැත්තම් කරදරයක් නැත්තන කියලා කරදරයකට ආවයි කියලා හිත කලකොල වෙනවා. ඒක ඒක සාධාරණයි. අනේ එහෙම කලකොලයක් තියෙනවනම් ඉස්සලා ඉතින් යන්න හේතු වෙච්ච මූල කර්මස්ථානේ දැන් මෙතන කිව්ව විදිහට ආනාපානේ හොයන්නේ කියලා සර්වචනංශය සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ආනාපානේ හෙව්වොත් මේ වෙච්ච එක මේ කරදරයක් අත්තරදක් එන්නපුරක් හුනියමක් කියලා හිතන්නේ නැතුව ආයශරයක් ආනාපාන දැම්මොත් ඊට පස්සේ ආයශරයක් අර හරියට ඉස්සලා සැරේට වැඩි ඉක්මනින් ආයත් විවේකයට වැටෙනවා. විවේකයට වැටුණාට පස්සේ ඉතින් හිතනවා දැන් ඒකම පරියන්ක දෙවෙනි සයිකල් එකට වැටුණා. ඊට පස්සේ ගියාට පස්සේ හැබැයි ඉස්සල තරම් හිටියේ නැතුව ආය නැගිටිනවා. ආය නැගිටිනකොට අච්චරම ලොකු සද්ද හිතවිලි වේදනා එනවා අඩුයි. අච්චරතරට ආනාපාන පේනවත් අඩුයි. ආයසරයක් කරන්න තියෙන එකමයි. එහෙම කරනකොට ගිහිල්ලා ගිහිල්ලා ඒ එකම පරියන්කේ වගේ චක්‍ර රාශියක් අර කැවුනොත් අන්තිමට යනකොට පේනවා නිස්සද්ද වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් ඉතද්ද වෙනවා මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. අපේ හිතේ නිස්සද්දභාවය හොඳයි, අවිසිල්ල හොඳ නෑ කියලා ඒ තේරුම් බේරුම තියනකම් අපි කැරට්ටලේ පිටිපස්සේ ඇවිදින බූරුවෙක් වගේ හොයා විදිනවා. අන්තිමට ගිහිල්ලා තේරෙනවා මේ ඇවිස්සෙන්නේ හේතුඵලයක් ඇතුව. නිස්සද්ද වෙන්නේ හේතුඵලයක් ඇතුව මට තියෙන දෙකටම නොසැලෙන මනසින් දෙකටම తాදී ගුණේ දෙකටම පූර්ණනික මොනින්තර බලන් හිටියොත් නිකන් මේ මඩකඩක් දිහා බලන් ඉන්නවා අතනදී බබුලක් නගිනවා මෙතනින් බබුලක් නගිනවා ආයෙ තැම්පත් වෙනවා ආයෙ බබුලක් නගිනවා තැම්පත් වෙනවා ඒක ඒකේ පෙන බබුලු නැග්ගයි කියලා මහා ලොකු නඩු කියන දෙයක්වත් නැහැ තැම්පත් උනායි කියලා ඒක මට ඇති නම්බුකුත් නැහැ ඉතින් මේ සංසිද්ධිය දිහා බලන හිටියොත් සිද්ධිය එහෙමම තියෙද්දි ආතතිය නැතුව මානසික අසහනෙ නැතු වෙනවා දැවිලිචය නැති වෙනවා මේ අනුන්ගේ දෙයක් අල්ලාගෙන මේ නිස්සද්දතාවය මගේ මට මට හොඳයි වැඩි කරන්න ඕනේ. අරමුණු ගොඩක් වීම හොඳ නෑ. ඒක නරකයි කියලා අයින් කරන්න ඕනේ කියලා මේ කොහෙදෝ අනේකක් අල්ලන්න මේ නටන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ මම මෙහෙම කිව්වට ඉක්මනට විය යුතුයි කියලා එකක් නැහැ. නමුත් මම මේ උත්සාහ කරන්න කියන්නේ ඒකම පරියන්ඛයක් ඇතුළේ එහෙම tempat වෙලා ඇවිස්සුනාට පාවා දෙන්න එපා. ඇවිස්සිච්ච කමෙත ආයෙ ටික වෙලාවක් ඉරියව් එහෙම කරලා හරි කමන්නේ ආයෙ කී කරු කරගන්න. කී කරුවා ආයෙත් tempatuකට යනවා. ආය අවිස්සෙනවා. ආය tempatu වෙනවා. ආය අවිස්සෙනවා. මේක ටිකක් කල් ගියාට පස්සේ තේරෙනවා මේ දෙන්න එකිනෙකාට ප්‍රතිඋත්පන්නයි. සාපේක්ෂයි. අවිස්සුනොත් tempat වෙනවා. tempat වෙනවා කියන්නේ අවිස්සෙනවා. අවිස්සල වෙලාවේ කනගාටුනාට එයා යන්නේ tempatuක් කියලා. tempatu වෙලාවේ සතුටුනාට එයා යන්නේ අවිස්සෙල්ලක් කියලා. ආන්න මේ දෙකට නොසලෙන බව ආවට පස්සේ ස්වභාවයෙන්ම අවිස්සෙල්ල අඩු වෙනවා. ඒක වෙනමම න්‍යාය පත්‍රයක්. මේකට ආතතිය වැඩි වුණොත් මේකට අසහනෙ වැඩි වුණොත් මේ උච්චාවච භාවය එහෙම නැත්නම් මේ ඇති වෙන රැල්ලේ උච්ච භාවය වැඩි. ගණන් ගන්න නැතුව ඉරුවා ඒක එහෙම තැම්පත් වෙලා යනවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම තැම්පතුවත් මේ මුළු රැල්ලම ගිහිල්ලා අන්තිමට තැන තැම්පතුවත් ඩයිමන්ෂන් දෙකක සිද්ධ වෙනවා. ඉස්ලාම මේ ඥානපාන සංසිඳ විවේක වෙන එක කාය විශේෂන ආය තැම්පත් වෙනවා. ඒක හරියට පේන්න තියෙන්නේ මකුළු දැලක් අරගෙන ගරාදි ටික අයින් කරුවොත් මකුළු දැලේ මැද කැරකෙන රවුම තියෙනවනේ. ඒක ඇතුලේ ඒක ඇතුලේ කැරක කැරක. ඒක මෙහෙම ඇද්දොත් පේන්න තියෙන්නේ. අන්න එහෙම රවුමක් තමයි මේකේ පේන්න තියෙන්නේ. බෙඩ් ස්පින් එකක ස්වරූපේ තියෙන්නේ. අන්තිමට කියලා ෆ්ලැට් ඔෆ් වුණාට පස්සේ තැම්පත් උනායි කියලා ප්‍රශ්නකුත් නැහැ. අවිසුනායි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉඳගෙන හිටියයි කියලා ප්‍රශ්නකුත් නැහැ. සක්මන් කරුවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. එයාගේ හිත පදන් වෙනවා. හිත සීසන් වෙනවා. මොකකින්වත් කිපෙන්නේ නැහැ. ඒක ඉතින් හිතලා ගන්න බෑ. ඒක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. කරනකොට තේනවා මේ කොහෙදෝ යන සංසිද්ධියකට මේ මම කියාගෙන ඒක පාලනය කරන්න හදනවා. මේක මට මේ කොටස වේවා කියනවා. මේ කොටස නොවේවා කියනවා. නමුත් මේ කොටස් දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්නයි. එකිනෙකට සාපේක්ෂයි. එකිනෙකට ද්වේතාවකින් වැඩ කරන්නේ. ඉතින් අන්තිමට වෙන්නේ ඒවා එහෙ මේ තට්ටුමාරු වුණාට මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි. කියලා ඒකෙන් gadu ගැනෙන ගතියකට කරප්පන් වෙන ගතියකට ඇලර්ජික් වෙන ගතිය ඒක ආතතියක් කරගන්න ගතිය අඩු වෙනවා ඒක මේ කොහොමද කියන්නේ කියලා දෙන්න තේරෙන්නේ කරගෙන කරගෙන යනකොට Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා ඒක තමයි ඔය සර්වචන්නාංශය ඇත්තටම ඔය මේ ඒ චූල ශුන්්‍යත සූත්‍ර වගේ වයිදී පෙන්ලා දෙන්න හදනවා ඉන්නේ ඉන්නේ ඉන්නේ ශූන්‍යතන් වලට යන්න යන්න මෙතෙක් කල් අල්ලගත්ත දේ කම්පන චංචල වැඩි නමු ගමන් නැහැ. යම් මට්ටමට යනකම් තමන් හිතලා කරන දේවල් නෙවෙයි නං. යන අඩු කරලා මේක දිහා ඔය බකන් නිලාන ඉන්නවයි කියලා තියෙන්නේ. මේ බලන ඉන්නකොට එහෙම තැම්පත්. ඒක නිසා මෙතෙන්ට මේක සංදිස්ථානයක්. මේක සංදිස්ථානයක් වෙනකොට ලොකුම නාපයක් වෙනවා. අර විවේකයට ලොකුම නාපයක් වෙනවා ඒක පස්සේ එන කැම්පණයට. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒ චක්‍රය හැටි. එකයි කියන්න තියෙන්නේ පරියන්කෙන් නැගිටින්න නැතුව වෙලා තියෙනවනම් අර දෙවෙනි සැරේ මතුවෙන ආශාස ප්‍රසවාසයේ ආධුනිකෙක් වාගේ දැන් ඉපදිච්ච බබෙක් වාගේ ආශාස ප්‍රසවාසයේ දිහා බලන්න බැලුවට පස්සේ ඒක හිතා ගන්න බැරි විදිහට ස්වල්ප වේලාවකින් ටිකක් වෙලා ඇවිස්සිල්ල දෙනවා කල කලකම්පිලක් කරනවා කියලා හේම නිදා ගන්න. මේක හරියට මේ බබෙක් දුයිකට වුණාට පස්සේ එයා අතරමඟ දෙන ගිටිනවා. නැගිටිනකොට අම්මා අතට ගන්න එහෙම කොට්ටෙට තට්ටු කරලා ඒ නිින්දෙම එහෙම නිදි කරනවා. නිදි කරලා පස්සේ ඉස්සල තරම් විතර නිදා ගන්නෑ. ඒක සෑහෙන වෙලාවක් නිදා ගන්න. ඊට පස්සේ ආයෙ නැගිටලා එහාට පැත්තට බලනවා, චලිචුරු ගන්නවා, ටිකක් චූ කරනවා. ආයෙත් ගලගත්තු කරා නිදා ගන්න. අන්න වගේ චක්‍ර කීපයක් බබා දොයි කරගත හැකි දන්නවනම් නැත්තම් පළවෙනි සැරේම බබා හැරෙනකොට කට ගන්නවා. අත්තර පස්සේ ඒක යකා. මොකද භාගයට නිදෙන් නැගිටලා තියෙන්නේ. අම්මට පිස්සු. ඉතින් ඒකට බබා දිගටම කෝකෝ මේ මේ හරියාදු කරනවා. ඒ දන්නේ නැති නිසා ඒ නිසා ඒ ඒ ඒ නිදිපැතුරේම ආයෙ බුදි කරවන්න. මම මේ නිදා ගන්න නෙමෙයි මම මේ කියන්නේ මේ සංසිද්ධ. As we explained, when you are in Baladasakya, you need to have determination and aspirations to progress in your career. Staying still in a job is not an option. you can get fired for complacency. You can get fired for complacency. How does one achieve this balance? Mm, very, very difficult to give a one single formula, but to understand during the Baladasaka, you are aggressive, you are productive, you are creative, full of energy, so therefore your expectations are very high, so therefore whatever going to give, it is not enough even your parents, even your boss, even your government, whatever, he, uh, that particular person think, if I am in that place, I would have done better. They would have treated me better. That is because that due to your power and due to your potential, due to your synchronizing, your skillfulness, uh, you, you think everything we can do in a better way, therefore they should have treated me better. So that cannot be eh, in the unsatiable that in that case. But after Baladasaka, Jnanadasaka, at 50s, there you understand whatever the other party is doing, the satisfaction is not not along the not depending on the pay packet or fringe benefits. It is your satisfaction, your contentment. So Baladasaka, you don't understand. You think the other party is not treating me. I am very qualified, I have full potential. Why not others can't think about me? Why can't others give a first kind of consideration for me? Therefore, the Baladasaka is a kind of a lacunae, a vacuum, and therefore mm, unsatiable. When you are changing into the Jnanadasaka, not, it is not happening for everyone. That is what in the traditionally they say. So in Jnanadasaka, you try to understand uh, this is whatever the way going to treat, you will be never happy. We wanted to give up one-upmanship. Still better, still better. But in the 50s, therefore, Westerners, they call, you are psychologically reborn at 50s. Then only you little understand the world. World is full inner imbalance. Never satisfied, insatiable. Not typical, not easy to satisfy, but each and everyone expect perfection. Pedantic. I not things are happening according to the law. Uh, but though it's man-made, world is running in a different way. At the 50s only you come to understand there is a balance. So the way out is just wait till 50 comes. <laughs> wait till the Jnana Dasaka comes. And then you, then you will understand. Because by that time, you will be a boss. You will be parents. You will be leading. And then you will start try to give the everything possible to the subject or to the children, but you may understand they never happy. You can't make them happy. And therefore, yeah, by that recycling has to happen. Through that only one can understand. Otherwise, we are ever power fighters. Ever fighters. And when and where you come up to the, that position only, uh, when the other people pressing you, That's how your subordinates and the children or uh, subject, then only you can know, this is what I did, now the return I am getting now, and then the jnana dasaka is coming. ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන විට හරි ඉක්මනට සමාධිය ඇති වෙනවා. මුළු පලාතම සුදු ආලෝකයක් දකින්න. මුළු කයම නෑ වගේ තේරෙනවා. සිතට හරිම නිරාමිෂ සෝයක් දැනෙනවා. සමාධියෙන් එළියට එන්න හරිම අමාරුයි. අද උදේ සහ දවල් කාල දෙකේදීම මම බලනකොට ශාලාව හිස්. අන්තිමට තමයි මම නැගිටින්නේ. ඒත් එක් අයෙක් මට කතා කරනවා. නැත්තම් මම දිගටම ඉන්නවා. ඇයකින් නැගිටීමට ඇයකින් නැගිටීමට අවශ්‍ය නම් මා කල යුත්තේ කුමක්ද? කරුණාකර මට පහදා දෙන්න වහන්සේට බුදු සරණයි. නෑ පැයකින් නැගිටින්න අවශ්‍යතාවය නැහැ. මොකද නැත්තම් ලැබදාම නැහැ. ආපු වෙලාවේදී ඒක කරගන්න එකයි තියෙන්නේ. එදාට වාඩි වෙන්න ඕනේ කියලා. එහෙම වාඩි වෙන්න වෙනවනම් ඕගනයිසර්ට කියන්න. මේ මම සමහරලාට බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන්න ඉඩ තියෙනවා. නැත්තම් මේක ස්කිප් කරන්න ඉඩ තියෙනවා. ඒක මම කොන්ෂස්ලි කරන්නේ කියලා ඒ කාටද එකිනෙකට කියලා කරන්නයි කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිබුණා. නැත්තම් අනික් කටේ හිතන්නේ වාසනීයයක් නැත්තම් ප්‍රොටෙස්ට් කරනවද දන්නෙත් නැහැ. එතකොට අනික් කටේට ත්‍රෙට් වෙනවා. ඉතින් කාටද කියන්න ඕනේ? මේ වගේ වෙලාවල් වල මේ පුළුවන් තරම් මේ පටන් ගත්ත සයිකල් එක ඒකෙන්ම ඉවර වෙනකම්. දිගට යන්න දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි Tamanට තේරෙන්නේ මේ මේකෙත් ආශ්වාස ප්‍රශ්වාස වගේ මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා මේක සම්පූර්ණ චිත්‍රය දිරව ගන්න නම් ඒකේ අග බලන්න ඕනේ ස්වභාවික මරණයක් මේන සමාධිය මගදී කැඩුනොත් හිතන්නේ මේ වේලාමදිකම නිසා මගේ පිරිසුදානම නැති නිසා මට සදාකාලික සමාධියක් තිබුණ එකක් කැඩුනයි කියලා නෑ සමාධිය කියන එකට ඒකට තියෙනවා natural death එකක් ස්වභාවික මරණයක් තියෙනවා අනේ ස්වභාවික මරණය දැක්කට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒකේ ආරම්භක මුල් පැත්ත පටන් ගන්න පැත්ත හරිය ප්‍රියජනකයි. සියල්ල ආඩ්‍යයි. නමුත් ඒ ඔක්කොමත් තියදී කිසිම හේතුවක් නැතුව ඒක ඒක විසි මැරලා යනවා. මැරලා ගියාට පස්සේ ওই කියන සුන්දරකම නැහැ. පිටදී කටුකොලක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක බාහිර කෙනෙක්ගෙන් කරුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා තමන් බාහිර අයගෙන් යාප්පු වෙලා ඉල්ලීමක් කරලා කියන්න ඕනේ. මේ වගේ වෙලාවක එනකොට දැන් මෙහෙම වෙනවනම් දන්නවනේ. මම ආවේ නැත්තම් මధుරවා කියලා එනවා කියනවනේ ගෙදෙට චටස්කල සද්දයක් අහනකොට රැට කැම තියන්න එපයි කියනවා. ඒ වගේ කියලා යන එකයි තියෙන්නේ මං ඉඳගෙන හිටියොත් අනේ මට එහෙම ඉඳ දෙන්නේ. එහෙම නැත්නම් මේ කඩන්න එපා. කැඩුවොත් ඒක පිළිබඳව පූර්ණ චිත්‍රය ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අති පූජනීය ස්වාමීන් වහන්සේ එක ආනාපාන භාවනාවට වාඩි වී සුළු වේලාවකින් යම්කිසි බලවේගයක් හිස දෙසට ගමන් කර උලම් පෙරවූ බැලුණියක් මෙන් දැනෙන්නට පටන් ගනී. ඒ සමග මුළු හිසද නාසයද හුස්ම රැල්ලද යම්කිසි ශක්තියක් බවට දිවි ගොස් වේගයෙන් කම්පණය වේ. ටික වේලාවකින් කම්පන චංචල අඩු වී ගොස් හිත වෙනම කොටසක් මේ ස්ෆියර් දැනේ. යම්කිසි කම්පනයක් සුළු වශයෙන් ඇති වෙමින් නැති වෙමින් යලිත් ඇති වෙමින් නැති වෙමින් පවතී. බාහිර ශබ්ද හොඳින් නැසේ. සමහර විට හුස්ම ගැනීමේ ක්‍රියාව යාන්තමින්ද දැනේ. මෙය තරමක් සහනදායක බවද දැනේ. බාහිර දෙයින් හිතට දැනෙන දුක් පීඩාකාරී ගතිය අඩුයි. මේ తত্ত্বය පහදා දෙන්න. එනසේක්වා. මේ කියන්නේ අර රූපයකට ඒ කියන්නේ කාම කාම සංඥා නැත්නම් කාම ගුණ කාම සංඥාවන්ගෙන් අයින් කරගෙන රූපයකට හිත වැදුනට පස්සේ ඒ රූපේ නිසා ඇති යම් ආසානයක් තියෙනවා. ඒ රූපේ නඩත්තු කරන්න ඕනේ එකත් එක්ක විචේත මේ විතක්ක ਵਿਚාර පාලකයක ඉන්න ඕනේ වෙහසක් තියෙනවා. නමුත් ඒ එකට වාංගු වෙලා දුරු කරපු කෙලස් ප්‍රමාණය, දුරු කරපු ආසාන ප්‍රමාණය, දුරු කරපු ආතති ප්‍රමාණය වැඩිකම ජීවිතේ දුක අදපු විදපු කෙනාට තේරෙනවා. ඉතින් යාට තේරෙනවා දැන් මම භාවනා කිරීම නිසා රූපයකට සමවැදුණා නැත්නම් රූපයක් එක්ක සම ඇසුරකට කිට්ටු ඇසුරකටපත් වුණා. ඒ ඇසුර පවත්වන තාකල් මේ බාහිරින් එන ඒ කියන්නේ මේ චුලසුඤ්ඤත සූත්‍රයේ අරුවචාන්සේ දේශනා කරලා තියෙනවා බාහිරේ අරකබාන අස්ත්‍රාලියෝ බල්ලෝ ආදී සම්බන්ධ අපේ දේවල් තියෙනවනේ පණ ඇති දේවල් අතරම් මිනිමැටික් වගේ දේවල් තියෙනවනේ ඥාන පිරිමේ සම්බන්ධ උත්සව වගකීම් තියෙනවනේ ගම් වල තියෙන යුතුයකම ඒ තේරම දැන් නැහෙනි. ඒ වෙනුවට අපි දැන් ආනාපානෙ හිත නිමග්න වෙනවා. නමුත් ආනාපානෙ නඩත්තුව කරන්න වෙනවා. ඒක ඉබේ හිටින්නේ නැහෙනි. ඒ නිසා එතන අසහනයක් තියෙනවා සහල අසහනයක් අයින් වෙනවා. නමුත් උකට පුරුදු කරනකොට ආනාපානෙත් ස්වභාවයෙන් හිටින්න පටන් අර ගන්නවා. ඒකත් tempත් වෙනවා. ඒකට ඒ අසහන ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් මේ විදිහට මේක ස්ථිර තත්වයක් නෙවෙයි සාපේක්ෂව ගොඩාක් දුක් වලඳින්න තිබුණ හිත ප්‍රයෝගයෙන් දුක් අඩු අරමුණත් එක්ක ඉවිස ගන්නවා. සම වාසය කරනවා. ඇසුරු කරනවා. ඇසුරු කරනකොට අර දුක අඩු වෙනවා. ඊට පස්සේ මේකේ ඉන්නකොට මේකේ දුක් මේ මේ අරමුණ යාලු කරන් තබා ගැනීම, මූණට මූණ තබා ගැනීම එන්නේ එන්න හුරු වෙනකොට ඒකෙන් එන මේ ශුන්්‍යත ගතිය වැඩි වෙලා පීඩා ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ අපේ හිත අහනවා දැන් මම කොතනද ඉන්නේ කියලා. එහෙම ස්ථිර තත්වයක් නෙවෙයි මේක සාපේක්ෂ තත්වයක්. තිබුණු කරදරවලට වැඩිය අඩු කරදර ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මේ ක්‍රමෙම ඉස්සරහටත් තියෙන්නේ. ඒ ගත්ත අරමුණ වෙනස් නොකර දිගට මේක ඉන්න තාක්කල් අරමුණ අරමුණ ඇසුරු කිරීම සඳහා දැරිය යුතු ප්‍රයත්න අඩු වෙන්න පටන් ගන්නවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒක අඩු වෙලා යනකොට සාපේක්ෂව අයින් කරපු දුක් කරදර ප්‍රමාණය පිළිබඳව වටිනාකමක් ගන්න ඕන. ඇති වෙච්ච ප්‍රයෝජනේ දන්නවනම් මේ යන ක්‍රමේ හිත දැන් අල්ලලා තියෙන්නේ හිතට හේම යන්න දෙන එකයි තියෙන්නේ. අය මොනම ෆෝමියුලා එකක්වත් දාන්න ඕනේ මොනම භාවනාවක්වත් කරන්න ඕනේ මේ ගත්ත එකලසක් හැඩෙන්නේ නැති වෙන විදිහට අනුග්‍රහ කරන්න ඕනේ. මේකට නිෂිනින්ද වැඩෙන්න දෙන්න ඕනේ. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ධන බහල කෙලෙස් වලින් කුංචු කුංචු කෙලෙස් සහිත දැඩි අසහනකින් පොඩි අසහනයකට දැඩි ආකීර්ණතාවයකින් ශූන්‍යතාවයකට හිමිට හිමිට හිමිට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි අමාරුයි මොකද්ද මේ தত্ত্বය කියලා කියන්නේ. ඉතින් කෙසේ නමුත් මේ සමාධියකින් ඇතිවෙච්ච தত্ত্বයක්. සතිය හොඳට මේ ඒකාකාරී වෙලා අඛණ්ඩ වෙලා ඇතිවෙච්ච සමාධි தত্ত্বයක් මේ තියෙන්නේ. ඒ සමාධි தত্ত্বයේ ඉන්නකොට හිතට හරි බාධක කරදර අඩුයි, නඩු ප්‍රමාණය අඩුයි. ඒ නිසා විනිශ්චය කරන උගාවක් ඉඩ තියෙනවා. ඒ හිත ගන්න තීන්දුව එවැනි තත්ත්වකටපත් වුණාට පස්සේ අර ගෙවල් දොරවල් වල අරදවර හිතේ තියෙන හිතකින් ගන්න තීන්දුව වගේ නෙවෙයි ගොඩක් වෙලාවට විවේකයට බරයි. ගොඩක් වෙලාවට උදකලාවට බරයි. ඒ හිතට අනුග්‍රහ කරගෙන යන එකයි කරන්නේ. ඒක මොකද්ද කියලා ස්ථාන මේ ස්ථිර කරලා කියන එක ඒක පැත්තකින් මාන්නයට අහු වෙනවා. අනිත් එක එහෙම කරන්න බෑ මෙවුවා සාපේක්ෂ தත්ත. පොදුවේ කියන්න පුළුවන් භාවනාවේ හොඳ තැනක් කියලා. එහෙම නැතුව මේ අරක මේ කියලා නම් වණන් කියන්නේ ගියොත් අහු වෙනවා. දෙවෙනි කොටස මෛත්‍රී භාවනාව මෛත්‍රිය දස දෙසට පතුරවා කරන විට හිත රුදුයි අවකාශයේ පුරා පැතිරෙන බව දැනේ. පටිඝාංශය අඩු වීම සඳහා මෙම භාවනාව බොහෝ දුරට කරේ. බොහෝ කොට කරේ. නමුත් මේ සංකාර වැඩි විඥානයේද වැඩිවීමට හේතු විය හැකියි. හැකි. හැකිද? හැකිද? හැකිද? ඒක තමයි තමයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ කරගෙන යන වැඩේට ආසාවක් හෝ තරහක් එනවනම් තමයි සංස්කාර විඥාන පෝෂණය ලබන්නේ. ඒක නිසා තමයි තේරෙනවා නම් තිබුණු අසහනිය අඩු වෙන ගතියක්, තිබුණු තද බල ගතිය අඩු වෙන ගතියක්, ඒ වගේම ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්න පුළුවන් නම් යම් ප්‍රමාණයක් විඥාණයට පොර ලැබෙනවා. නමුත් ඉස්සර තිබුණු තත්ත්වයට වැඩිය දැන් Tamanට ඉඩ පාඩු වැඩි, සහනෙ වැඩි. අසහනෙ අඩු වෙනවා. ඒ නිසා නොලැබෙනවාම කියලා කියන්න බෑ. නමුත් ලැබෙන විඥාණයට ලැබෙන ආහාර ප්‍රමාණය සංස්කරණය කිරීම එන්නේ එන්නේ අඩු වෙනවනම් ඒ ක්‍රමයේ සාදර සාදර සාධනීය ක්‍රමයක් ප්‍රායෝගික ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මේක නොකල යුත්තක් කියලා කියන්නත් බෑ. අනිවාර්යයෙන්ම කල යුත්තක් කියලා කියන්නත් බෑ. ඒක සමහරුන්ට ඒ ද්වේෂ චර්චයට මෛත්‍රී භාවනා කිරීම ගොඩක් වෙලාවට සාන්ත කරයි. රාග චර්චයට අසුභ භාවනා කරන එක ටිකක් සාන්ති කරයි අර වගේ ඉතින් ඒක නිසා තමයි තේරෙනවා නම් ඒකේ ඵල ප්‍රයෝජනයක් ලැබෙනවයි කියලා දුවට බලන්න ආදීනව ආස්වාද දෙක අතර සමතුලනයක් ආදීනව වැඩි වෙනවා නම් එන්න එන්න එන්න එන්න මේ භාවනාව ආනාපාන කරන එකත් එපා වෙලා මෛත්‍රියටම යන්න හිතන විදිහ තද හැබැයික් වෙනවනම් ආදීනව පැත්තක් තියෙනවා. ඒ වෙනසට තමයි තේරෙනවා නම් මේ තියෙන ද්වේෂ මානුසය මේ උපක්‍රමයෙන් අඩු වෙනවයි කියලා ආනිසංශ තියෙනවා. ඉතින් ඒ දෙක තමයි කල්පනා කරලා බලන්න ඕනේ. මේක හිතනවා මේකට පිට කෙනෙකුට හරියට මේ රැඳලා කියන්න පුළුවන් ගතියක් ඇති කියලා කරුණාකරලා හිතේ තියන වෙච්ච මානසික தত্ত্ব නාම ධර්ම පිළිබඳව ගෙස් කරන්න විතරයි පුළුවන් කාටවත්. කාටවත් මේක මෙහෙමයි කියලා කිව්වොත් මට නම් පේන තියෙන එක සෑහෙන අනතුරුදායක තත්ත්වයක්. මේවා නාම ධර්ම. එහෙම රාමු කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේව හරියට පිටු කරලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා අපිට අන්‍යෝන්‍ය විශ්වාසයෙන් දල වශයෙන් හැඟීමක් ගන්න පුළුවන්. එම ස්ථිර කරලා ගන්න පුළුවන් ගතියක් ਸਰවචනාංශ ළඟ තිබිලා තියෙනවා ආශයන්සේ ඥානි. ඒ ਸਰවචනාංශ නැති වුණාට පස්සේ අපිට තියෙන්නේ විශ්වාසයෙන් අපි හිතා ගන්නවා. මෙහෙම එකක් වෙන්න ඇත්තේ ඒක තමන්ගේ අත්දැකීමෙන් පොතේ දැනුමින් මොකක්වදාකවත් ඇති හැටි නම් හිතා ගන්න බෑ. ඒක නිසා ආස්වාදාදීනව සලකමින් යන්නේ එහෙම සලකණ්ඩ තාම Taman ළඟ ඒ තරාදිය නැත්තම් දැනගන්න බැරි නම් මතකද අත්දැකීම්මදි මම ඉස්සරහට යනකොට ඒක තමයි ලැබෙන්නේ. Tamanටම තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ කෙරෙලින් ලැබෙන ප්‍රයෝජන මොනවද? ආස්වාද මොනවද? නිෂ්ප්‍රයෝජන මොනවද? ආදීනව මොනවද කියන්නේ. ඒකේ තේරෙනවා. ලිඛිත ප්‍රශ්න ඉවරයි අපි විනාඩි 30කට ආසන්න කාලයක් අරගෙන තියෙනවා. බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේම ප්‍රශ්න අහන්න. මම ඒවනම් කාමරෙට ගිහලා තනියම ඉන්න හරිම කැමතියි. අපේ අපේ නහන ස්වාමීන් එහෙම එකක් අවශ්‍ය නැහැ. එහෙම ඒවා කියන්නේ අවශ්‍යනවා කියන්නේ. මේකෙදි කරන්නේ තියෙන අවශ්‍යන් නැති වෙන එකයි. බුධියනින කොටිය බුධියෙන් නැහැ. මේ ප්‍රශ්න ඇසිය යුතුයමයි කියලා වගේ කීමක් ගන්නවා. එහෙම ගන්නෑ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ බුදුරජාණන්සේ මම බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඒ වගේම තමයි ඒ බුදුරජාණන්සේ කියලා තියෙන්නේ ඒක භාවනා වැඩේ යනවනම් ඒකට අතුරු කතා හෙලන්න යන්න එපා. එතකොට වෙන්නේ මේ අර සංසිද්ධීකන යන හිත් নানা ආකාර විදිහට විශ්ය. එනවනම් අවස්ථානුකූල ප්‍රශ්න මතුවේයි. අවශ්‍යතාවයක් තියෙනවා. එනස අමෝරාවෙන් ප්‍රශ්න මතු කරගන්නවයි කියලා කියන්නේ නිකන් මේ කතාවට මාතෘකාව වෙනවා කියන්නේ. ඒක පුළුවන් තරම් නතර කරන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ එහෙම අතු කරගන්න. සේනාංශයට ඉතින් අවශ්‍යතාවෙන් තියෙන ඇති උන්වහන්සේගේ සුවිදේශ ඥාන නිසා මට නම් එහෙම තේරෙන්නේ නැහැ. කප්පාව කරගෙන යනකොට දැන් කකුල උස්සලා ඉඳිගෙන තියෙනවා එහෙම ඒක දැන් වෙන කල්පනාවක් මොකවත් වෙන්නේ නැතුව ඒ දිගටම ඒකම කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ ඊට පස්සේ තව ඉදිරියට ඒක දියුණු කරන්න ඕනේ නැත්නම් ඒ කල්පනාවෙම දිගටම ඉගෙන යන්න එකද කරන්නේ. ඒක කරන්න කරන්න වෙන්නේ අනායාසයෙන්ම වෙන්න ගන්නවා. කවුරක්වත් කරන්නෙක් නැහැ. නිකන් මේ වයින් කරව බොනික් එක් වගේ ඔල්ලෝසු බට්ටේ පැද්දෙනවා වගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තමන්ට පැත්තකට වෙලා මේ කෙරෙන රූකඩේ දිහා බලන්න පුළුවන්. මම එක්ක ඕනේ කරන එකක් නැහැ. මොනිටර් කරන්න දෙයක් ඇත්තේ නැහැ. ස්වභාවයෙන්ම යnderිනවා. එතකොට ඒකට සක්කුණ හුරු වෙන්න ඕනේ. පළපුරුදු තැනක වෙන්න ඕනේ. ඒ වගේම ඇති වෙන්න වෙලාව තියෙන්න ඕනේ. අර මේන් හිතේ මේ අර කරන් තියනවා මේ කරන් තියනවා කියලා වැඩ රාජකාරී නැතුව එimhe ඇවිදිනකොට තේරෙන පටන් අර ගන්නවා. නිකන් ආස්වාස් ප්‍රසවාසයේ ඉබේ වෙනකොට ඒක දිහා බලන ඉන්නේ. වගේ සක්මන සිද්ධ වෙනවා. සක්මන කියන්නේ ඇත්තටම සක්‍රීය වැඩක්. එතකොට චේතනාවත් වැඩ කරන නමුත් ඔක්කොම ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් වෙච්ච එක දිහා බලනකොට ගොඩක් වෙලාවට අර පරියන්කේදී ලැබෙන සතිය අඛණ්ඩ භාවය, සක්මනේ සමාධියේ මෝදු වෙන ගති ඔය වෙලාවට එන්න පටන් ගන්නවා. දෙනට මොනිටර් කරන්න යන්න හොඳ නැහැ. වෙනස් දේවල් කරන්න යන්න නැතුව හේමම යන්න අරිනවා. මේ ඔය අපි දැනට ඔය මහසි සයිඩෝගේ ක්‍රමයක් අනුව තමයි ඔසෝනවා, යවනවා, තවනවා කියලා තුනකට කඩලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ආරම්භ විසුද්ධි මාර්ගයේ විසුද්ධි මාර්ගයේ පියවර 6කට කඩනවා. 6කට කඩලා පෙන්නන ඒ ස්වාමීන් වහන්සේ ඒක සාධාරණීකරණය කරනවා. එච්චර ගැඹුරකට යන්න ඕනේ තමන්ට මේ සක්මන හුරු කරගන්න සක්මනට හිත යාලු කරගන්න ටිකක් දුරට කරවට කමන්නේ. පුළුවන්තරම් හොඳම දේ තමයි අනායාසයෙන් සක්මන වෙන තැනට ගෙනියන එක. ඒක වම දකුණ වශයෙන් වෙන්නත් පුළුවන්. එසවීම තැබීම මට්ටම වෙන්නත් පුළුවන්. එසවීම යැවීම තැබීම මට්ටම වෙන්නත් පුළුවන්. ඒක නිසා මේක මෙහිම අනිවාර්යෙන් කළ යුතු නෑ. කොතනකදී හරි Tamanට රේන්ස් අතෑරලා අශ්වය ටික යන්න අරින්න පුළුවන් නම් බයිසිකල් එක හැන්ඩල් එක අතෑරලා වැටෙන්නේ නැතුව වදින්න පුළුවන් නම් ආන්නේ වගේ දෙක තියාගෙන ඉන්න අවශ්‍ය වුණොත් අල්ලන්න. එනමුත් බයිසිකල් එක පදිනවා හැන්ඩල් එක අතෑරලා. ආන්නේ වගේ මේ ශක්මනේ එහෙම යන්න යනවනම් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ඒකට ඇඟිලි ගහන්න නැතුව ඇඟට යන්න ඇරලා ඇඟට ඇවිදින්න ඇරලා අවධානයෙන් බලන්න. දැන් ඇඟට රෝගය වගේ තියෙනකොට ඒ ආනාපාන සති ප්‍රඥාන ටික බාධා වෙනවා. ඒකත් අපි ඒක නවත්තනවා කියන නැත්නම් සක්පර වගේ දෙයකට යනවා. පරයන්කයක් නොකර ඉන්නවා. ඇත්තටම ආනාපානේ කරනවා කියලා මේ ශ්වසනීය ක්‍රියාවලියට හුස්ම ගැනීම ක්‍රියාවට කිසිම බාධාවක් වෙන්නේ නැතුව යනවනම් ඒක නම් ඇත්තටම ආනාපාන සතියේ අවසානයේ කෙලවර ඇදුම රෝගී තිබුණත් එකයි කොයි එක තිබුණත් එකයි මේ මානසිකාරයක් ඇදෙවයි කියලා වෙනදී බලන් හිටියයි කියලා ඇදුම රෝගෙට බලපෑමක් වෙන්න බෑ හැබැයි මේ ආතතිය වැඩිකම මේ කොහොම හරි ආනාපානේ කරන්න ඕනේ ආනාපානේ විතරක්ම තියෙන්න ඕනේ වෙන මොකක්වත් තියෙන්න බෑ හැම ආශාස ප්‍රසආසයක් මල්ලා ගන්න ඕනේ කියලා දෙන ටෙන්ෂන් එක තියෙනවානේ ඒක බලපනෝ ඇදුමද ඒක ඉතින් ඇත්තටම අනුමත කළ යුත්තක් නෙවෙයි ඒක නිසා හුස්ම ගැනීමේ වැඩපිළිවෙලට ඒ හුස්ම දිහා බලන්න හිටියයි කියලා වෙනසක් නොවෙන්න නම් ඒ තරම් බල්ල බල්ල බල්ල පුරුදු කරන්න ඕනේ ඒ නිසා ආධුනිකයෙකුට සමහරට අමාරුකමක් ඇති නමුත් ඒක පැත්තකින් භෞතික බැලුවොත් ඒ ඇදුම රෝගියෙක් ළඟ ඉන්න කෙනාට ඇදුම රෝගියාගේ හුස්ම දිහා බලලත් භාවනා කරත හැකියි. ඒ හොස් හොස් ගාලා දෙනවා. ඒක වැඩි අදින්න පටන් ගන්නකොට ළඟ ඉන්න කෙනාට ඒක දිහා බලපුවම ඒක තමන්ගේ හුස්ම වගේ ඒක වෙන කෙනෙකුට වැඩිය හොඳට පීරගෙන අතුල්ලගෙන තමයි හයතුම රෝගයට යන්නේ. ඉතින් ඒ නිසා හුස්මෙම හිත හිට ඉන්න මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. ඇතුම හදා ගන්න පුළුවන්. ඒකට හුස්ම අහුවෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. දෙයට ඔයත් ඒක නිසා ඒක වාසියට ගන්න එකයි තියෙන්නේ. හුස්මට ඇල්ලුවා. එතකොට තේරුම් අරගන්න ඕනේ මේ තේ බැලුවයි කියලා බලපෑමක් වෙනවනම් ඒ මනස ආතතිගත වීම නිසා තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. බොහෝ වාරයක් කිරීමෙන් ඒක එදිනදා කටයුත්තක් බවටපත් කරන්න ඕනේ. සීසන් කරන්න ඕනේ. සීසන් කරනකොට මේ අර බැලීම නිසා ඇති වෙන ආතතිය නැති වෙනවා. ඇත්තටම කියනවනම් ඉස්ලාම වෛද්‍යවරු පවා දැනගත්ත දෙයක් තමයි සයිකෝසොමැටික් ඩිසීසස් වල ඇදුම තමයි ඉස්ලාම අඳුනගත්තේ 100ට 30ක් ඉතල හිතේ 50ක් විතර වගේ මානසික තත්ත්වයක් නිසා මේක වෙන්නේ කියලා. ආසානික යටපහුවෙච්ච ආසානික වර්තමානයේ පවතින ආසානික කායික ලක්ෂණ කියලා. ඉතින් එහෙම මානසික රෝගවලට හොඳම උත්තරේ තමයි මනසේ ආතතිය අඩු කරන එක. අඩු වෙච්ච ගමන් ඒ මානසික රෝගෙත් අඩු වෙනවා කායික රෝගෙත් අඩු වෙනවා. දැන් නම් වෛද්‍ය විද්‍යාව කියනවා හැම රෝගයකම සෑහෙන ප්‍රමාණයක් සයිකෝසොමැටික් මේ මන කය ලෙඩ වෙන්නේ හිත ලෙඩ වීම නිසායි ඒ ඉතින් බේත් කරනකොට ඒ දොස්තර මහත්තයා හොඳනම් කලිමුත් බේත් අල්ලලා තිනවා. ඒක මනසට ලොකු සාන්තියක් එනවා. ඒකට යනුව කායික රෝගත් අඩු වෙනවා. ඉතින් ඔය ඇදුම හුඟක් වෙලාට අඳුරන දීලා තියෙන්නේ ඒ වගේ මේ මනස සමබර භාවයේ නැති නිසා අසහනකාරී තත්වයක් නිසා ඇතිවෙච්ච දෙයක්. මේ ලෙඩාට ඒක තේරෙන්නේ නැහැ සමහරවල්. උගාක් වෙලාට සයිකෝതെරපි කරන්න ඕන යාට තේරුම් කරලා දෙන්න මේ මොකක් හරි ඉවරයක් නැති අසහනයක් තියෙනවා. ඒකට මනස දක්වන ප්‍රතික්‍රියාවක් එහෙම නැත්නම් විකෘතියක් තමයි ඒ ශෝෂණ පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට හුඟක් හොඳ දේ නම් මනස සුවපත් කරන එක. ඉතින් ඒ නිසා හොබ භාවනා නොකර ඉන්න එක නෙවෙයි හොඳම වැඩේ. ආරෝග්‍ය ප්‍රතිකාරමේ හොඳයි. ඉඳගෙන ඉන්න අපහසුකමක් තියෙනවා නම් සක්මන් කරන එක හොඳයි. නමුත් සාමාන්‍ය පින්න තියෙන වෙලාවක නම් ඒ ඇතුම රෝගී කෙලියට යනවා කියලා කියන්නේ ආයෙත් රෝගේ වැඩි කරගන්න. ඒ නිසා එයාට හොඳ වැඩේ කායිකව වෛද්‍ය විද්‍යානුකූලව උණුසුම් තැනක ඉන්න එක. ඉතින් කොහොම හරි මතක තියාගන්න ඕනේ මේ වගේ උග්‍ර අවස්ථාවක් ආවට පස්සේ පළපුරුදු භාවනා කෙනෙකුට නම් ඔත්තන් දෙක තුනක් මිරිකලා යම් මට්ටමකට ගන්න පුළුවන්. ආධුනිකයෙකුට නම් තවත් ආතතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ආධුනිකයෙකුට මේක එච්චරම හැබැයි ඇදුම රෝගේ පිළි අරගන්නේ භාවනා නොකළ යුතු රෝගයක් කියලා. එතකොට ඔගේ සාමාන්‍ය මේ භාවනාවට බලපාන ඔගේ විදිහට බාධා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්මරණල වෙලා ඉඳලා අන්තිමටම ඇවිල්ලා ස්මරණ නැති වුණාට පස්සේ ඔබවන්සි ඉස්තර කරේ අර ඉර පෑවුවම තරුණ ඒ ඒ දෙක එකම දෙයට විස්තර දෙන්නේ මොකද්ද ඉතින් කරන්නේ? සම්බන්ධතාවයකුත් ඔය කියන දේ බලන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ එච්චර පිරිසිදු නැහැ. ආයෙශරයක් ප්‍රශ්නේ අහන්න බලන්න. එතකොට මේ මොකටද මේ ඇහෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ස්මෝලල්ල නැති වුණාට පස්සේ සිතිවිලි කොහොම නැති වෙලා. අම් කය දෙයෙන් නැති වුණාම හැබැයි ආයෙත් ස්මෝලල්ල දැනෙනවා ටික වෙලාවකට. ඒක මේකම සයිකලිකේ යනවා කියන්නේ ඒක තමයි මම ඉස්සලා විස්තර කරේ. ඒක තමයි කල යුත්තේ. මේ නැවත මතු වුණාට හුස්ම රැල්ල සදාතනිකව මේ ආයන ආයන tempat වෙන ගතියක් එන්නේ නැති වෙන්න නැති වුණා නෙවෙයි. తాවකාලිකව ඇවිස්සුණා. යෝගාචර ඉවසිල්ලෙන් ඒමත් වෙච්ච ආස්වාද ප්‍රසවාසයේ අරමුණු කරලා වැඩ කරන ගියොත් ඒ සයිකල් ඉස්සලාගේ සයිකල් එක වගේම සයිකල් එක ආය යනවා. ඊට පස්සේ එතකොට සිතන බුදුචනෝ ආය නම් ඉතින් මතුවෙන එකක් නෑ ගොඩක් වෙලා ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් Taman හිතනට වැඩිය වේගයෙන් ආයෙසරයක් කුසුමතු වෙනවා. ආයෙ නැති වෙනවා. ඉතින් ඒක තමයි පුරුදු කරන්න ඕනේ. සයිකල් එක ඇතුලේ තව සයිකල්ස් ගොඩාක් කරකැවෙනවා. කරන්න කරන්න කරන්න කරන්න ඉස්සර ලො ง වේව්ස් යනේවා ෂෝට් වේව්ස් එන්න පටන් ගන්නවා. එතකොට ඇති වුණත් ඇති වුණොත් දන්නවා දැන් තව චුට්ටකින් නැති වෙනවා. නැති වුණොත් දන්නවා තව චුට්ටකින් ඇති වෙනවා. එතකොට යායේ දෙකටම සමහිත පවත්තන්න වඩා හොඳ අත්දැකීම් රාශියක් ලැබෙනවා. raw materials ලබනවා. ඉතින් ඒ නිසා කියන්නේ පුළුවන් තරම් යන්න කියලා. ඒ කියන්නේ අපිව පරියන්කේ නැගිටින වෙලාවේ රසදාලා හිත නරක කරලා නැගිටින වෙලාවේ තමයි ඇත්තම කමටහන මතුවෙන වෙලාව. ඒ වෙලාවේදී නැගිට්ටත් කමක් නැහැ. බින්දට වැඩිය පොඩ්ඩක් විතර ඉඳලා මේ මොන වගේ අසහනයක්ද මට තියෙන්නේ. මේක ඇත්තටම බාහිරින් ආපු ජීවිත තර්ජනයක් වගේ එකක්ද? මනසෙන් හදාගත්ත දෝමනස්යක්ද කියලා පොඩ්ඩක් බලලා නැගිටින එකනට දෙවෙනි සයිකල් එකට යන දෙන chance එක වැඩියි. දෙකෙන් තුනට යන්න තියෙන chance එක වැඩි. ඒක තමයි ඉවසනවා කියන්නේ. හැම දෙයක්ම හැම දෙයකම duality එකක් කියනවනේ. දැන් අපි අපිට කරන්න කියන්නේ ඒක එක හා සමාන දෙකම බලන්න කියන්නේ. මොකටවත් ඇලෙන්නේ නැතුව. මේක naturally වෙන දෙයක්. අපි මෙහෙම භාවනා මධ්‍යස්ථානෙන් ගියට ගියාම අපේ ජීවිතේට ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන් මේක වැඩි ඒ ප්‍රැක්ටිකලි ගෙදර ඒක පාවිච්චි කරන්න කොහොමද? ඒක මේකම මේට වැඩි සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙදි තමයි අපිට ප්‍රශ්න ගොඩක් ලොකු නිසා, ගොඩක් බරපතල නිසා, ගොඩක් ගම්බීර නිසා අපිට දී ඇති පාලක තත්ත්වයේ යටතේදී හරි කරන්න පුළුවන් එක ලොකු ජයග්‍රහණයක්. සාමාන්‍ය තත්ත්වයේදී කරන්න බැරි වුණත් භාවනා මධ්‍යස්ථානයේ කවන්න ටිකක් බැලන්ස් එක ගන්න පුළුවන් ලොකු දෙයක්. හැබැයි ඒකම තමයි GestureDetector වලට උත්තරේ. ඒක නිසා මේ द्वේතාවය කියන එකේදී බුද්ධජනසේ පෙන්වන්නේ මේකේ පදම මේකේ සමතුලිතතාවයේ සඳහා ඔබ කල යුත්තක් නැහැ. මේක සමතුලිතයි කොහොමඩක්වත්. නමුත් මගේ මෝඩකම තියෙන්නේ මම එක පැත්තක් විතරයි මට පේන්නේ. සැප දුක දෙකේ අපි සැපමයි හොයන්නේ දුක එනකොටම ප්‍රතික්‍රියා කරන නිසා අපිට දුක පිළිබඳ අවබෝධයක් නැති නිසා සැප පිළිබඳව සාපේක්ෂ වටිනාකමක් අපිට නැහැ. අපි කියන්නේ දුක නොදකින්න පතන් කියලා. සැපම හොයන නිසා අපේ බැල්මේ වපර ගතියක් තියෙනවා. අපේ ක්‍රියාවල තියෙන අංශභාග ගතියක්. බුදුචන්නාංශය කියන්නේ භාවනා යෝගාවචරයක් විදියට එන දෙයට එහෙම එන්න අරින්න කියලා. මේක මේක මේක වේවා මේක නොවේවා කියන හැඟීම ඒකක් තියෙනවා. ඒක ප්‍රාර්ථනා කළ පමණින් නතර වෙන්නේ ඉවසලා වෙන දෙයකට වෙන හැටියට එන්න අරින්න ඇති දේ ඇති හැටිය දැකීම කියලා කියනවා. එහෙම නැත්නම් එක සිද්ධියක් කරගත්තොත් ඒ සිද්ධියේ හට ගැනීමට අපි උනන්දුයි. නමුත් ඒක ඉවර වෙනකන් ඉන්න අපිට ඉවසන්න බෑ. ඉවර වෙන්න ඉස්සලා ඊගාව හට ගන්න එකට අපි පයින්නවා. ඒ නිසා බුදුරජාණන් කියනවා ඒක විභජ්‍යවාදීව එක සිද්ධියක් අරගෙන ඒක හට ගන්නකොට අපේ තියෙන මේ සාදර බව ඒ නිමා වෙනකොට මුස්පීන්තුවක් බවට පත් වෙන හැටි. ඒක නොබලන්න තරම් අපි ඊගාව එක බලන්න තරම් මේක නොසලකා ඉඳීම නිසා එක සිද්ධියකවත් මුලමදාග දැකලා නැහැ. දැන් එකම චිත්තක්ෂණයකවත් සියල්ලට වෙන්න ඉඩ ඇරලා නැහැ. ඉඩ අරින්න අරින්න බයක් තියෙනවා අපේ. බීතිකාවක් ඒකද කියන්නේ. ෆෝබියා එකක් තියෙනවා. මේක සදාචාරයට හරියන එකක් නැහැ. එහෙනම් මේක අසුබ ලකුණක් වෙන්න ඉඩ තියෙනවා. සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඒක එන්නත් ඉස්සෙල්ලා ඒක හැඩ හැඩ ගස්සනවා. හැඩ ගස්සලා අපිට ඕනේ අපේ මන අප අපේ රුචි දේවල් වලට හදන්න යාම නිසා අපිට සිද්ධියක් වෙලා ඉවර වෙනකන් සිද්ධිය විශ්ීම සිද්ධිය වෙන්න දෙන්න පුළුවන් කමක් නැහැ. භාවනා යෝගාවචර කරන්න එච්චරයි. විශේෂයෙන් විපස්සනා විදි වෙන දෙයට හේම වෙන්න දීලා බලන්න ඉන්නවා. මොකද මේ දැන් මම යකින් එක නැතුණත් මේ ලෝකේ දුවනවා. මම හිතන්නේ එහෙම නෙවෙයි මම නැත්තම් හෙට උදේට නැගෙනහිරින් ඉර පායේද බටහිරින් පායේද විශ්වාස නැහැ මම නැගිටලා ස්විච් එක දැම්මේ නැත්තම් ඉතින් මම උදේම නැගිටලා ඉරටත් කලින් නැගිටලා දත් මැදලා බලා ඉනවා ඉර බටහිරින්ම පෑවුවොත් වැඩේ අප්සෙට් නැගිටින් පෑවුවොත් තමයි ඉතුරු වැඩ පටන් ඉතින් මම තමයි මේක කරවනවා කියලා හිතන්නේ ඉතින් ඒක නිසා නිකමට අර ඉර සූර්යග්‍රහණයක් ආවත් අපිට අප්සෙට් දැන් මටයි ලකුණු කැපෙන්නේ කියලා මට ලකුණු කැපෙන්න දෙයක් නැහැ ඒක කල්ැතෝ සැලසුම් වෙලා තියෙන එකක් ඒ නිසා මට ඒක කියලා දෙනකොට ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝ මට කිව්වේ මේ මිනිස්සයා කියන සතා මේ ලෝකේ විවස්ථා හදාගෙන නීති හදාගෙන සියලු සතුන් තමන්ගේ දාසකත්වයට තියාගෙන මේට වැඩිය කුණු හරපයක් ලෝකේ නැහැ. කරපොත් එක්ක කතා කරොත් කියයි මේ කරපතු ලෝකයක් කියලා. අපි අපි කරන මනුෂ්‍ය ලෝකයක් කියලා. එකම වෙනස තියෙන්නේ කරපතට කතා කරන්න බැරි කම. ඒ නිසා මේ කරන විකාරේ වෙන සතෙක්ගේ පැත්තෙන් බැලුවොත් අපිට අපි විතර අසාධාරණ අපි විතර පරිසරයේ කෙලෙසෙන අපි විතර අනින් සතුන් ගැන නොතකන මෙච්චර මොලයක් තියෙන මොනම සතෙක්වත් නැහැ. ඒක නිසා කවදා හෝ අපි මේ පාලනය අතහැරියොත් මේ ලෝකෙට මොකක්වත් වෙන්නේ නැහැ. බොහොම දුවනවා. ඉතින් හේව එකක් තියාගෙන මේ අපි මේ අරය එහෙම කරුවොත් හොඳයි මෙහා මෙහෙම කරුවොත් හොඳයි කියලා විශාල ප්‍රශ්න හදාගෙන මේ පැත්තේ මිරිකලා අල්ලන්න හදනවා මේ පැත්තේ යන්න කියන්න හදනවා අර පන්දේ ඉන රාලාමිගේ අත වගේ. පළවෙනි නැති වෙච්චාන් টොප් එකට දුන්නු. ඉතින් කවුරුත් දන්න දෙයි. ඉතින් ඒක ඒක නිසා මේ නාකිය මැරෙන්නෙත් නැහැ දහක වෙන්නෙත් නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වුණාට අර ඒ Taman ඉන්නකොට කොහොමඩක්වත් මේ දේවල් යන හැටි මට මේක පොඩ්ඩක් ලුණු ටිකක් දැම්මොත් හොඳයි මේක ටිකක් පොලිෂ් කරගත්තොත් හොඳයි මේක කොන කැපුවොත් හොඳයි ඒක ওই ටික තමයි තියෙන්නේ මොකද හේතුව අපි ප්‍රසිද්ධිය වෙන්නේ ඉස්සලා අපි ළඟ පූර්ව නිගමන වගේක් තියෙනවා භාවනාදී කරන්න කියනවා එහෙම එකක් අපි ළඟ තියෙන බව දැනගෙන අපි తాවකාලිකව ශික්ෂණයක් වශයෙන් ඒකට පණින්න දෙන්නේ නැතුව ওই සිද්ධිය නිසින්ින්ද වෙන්න දෙන්න වෙනකොට බලනකොට පේනවා ඒක බැලන්ස් ඒක හොඳ පදමක් තියෙනවා මොනවාක්වත් එකතු කරන්න ඕනේ ප්‍රශ්න තියෙන්නේ අපිට සිද්ධියක් ඉවරනකම් බලන්න බෑ. ඒ කියන්නේ ස්පර්ශය ඇති වෙනවා බලන්න අපිට හරි දක්ෂයි. ස්පර්ශයක නිමාව දකින්නකොට විශාල ප්‍රශ්න වර්ගයක් ඇති කරගන්නවා. ඒක හරියට මම බැලුවේ නැත්තම් වෙන්නේ නැති වෙයි. මම කිරුවේ නැත්තම් හරියන්නේ නැති වෙයි කියලා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහන මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඒක ඒකේ ආවෙකන යනවා පැත්තේ. ඒක දිහා බලනකොට මේ දෙක අතර තියෙන ඉදිකේ සමතුලිතතාවය. යංකින්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. මම හට ගන්නා ස්වභාවය ඇත්තේ විනා ඒක ඒකයිම නැතිලා යනවා. අන්න ඒක බලනකොට තමයි තේරෙනවා මේ සිද්ධිය මේ තමයි මැෂින් එක හොඳටම රන් කරන්ද අපිට තෙල් වතුර දාන්න ඕනේ ටියුන් කරන්න ඕනේ. ටියුන් කරාට පස්සේ මැෂින් එක දුවනවා. ටියුන් කරන්න ඕනේ ඒක මම දන්නවා. ඒ ටියුන් කරාට පස්සේ අපි ආයෙත් දුවන මැෂින් එකට ඇඟිලි ගහන්න ගත්තොත් ඉතින් අතට වැඩ කඩා ගන්නවා. මිෂිනේ ගානට ටියුන් කරාට පස්සේ ඒකට යන්න දෙන්නේ නැතිකමයි අපි ළඟ තියෙන්නේ. ඒ නිසා භාවනා යෝගාවචරය කරන්නේ. ඒක සඳහා මලියම විශ්වදාන ආලා සුදු ඇඳගෙන සිල් අරගෙන භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා කමඨාණක් අල්ලගෙන කොහොම හරි කරලා මේ මැෂින් එකට සාමාන්‍ය වේගය අරන් දෙනවා. කියන්නේ අනායාසයෙන් යන්න ආරිනවා. ආස්වාස් ප්‍රසවාසයෙන් අනායාසයෙන් යන්න ආරිනවා. ශක්මන අනායාසයෙන් යන්න ආරිනවා. අපි එදින්දා දවසේ රූටින් එකේ වැඩ ඒ අපි පිළිවෙලට යන්න ආරිනවා. යන්න අරලා බලනවා. බින්ද මම නැති උනායි ප්‍රශ්නයක් නැහැ. මේක ටිකට යනවා. ආන ඒක දැක්කනම් ඒක දකින්නට පේනවා එදාට විතරයි පද්ධතිය හොඳට වැඩ කරන්නේ. ඒ වගේම මේ චිත්තක්ෂණ විතරයි මම ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අර්ග කළ යුතුයි මේක නොවිය යුතුයි ආදිවාසී මේකට කොමිට් වෙලා. කොමිට්ලා ඉන්න තාක්කල් අපිට බුද්ධිය නැහැ. රසවින්දනයක් නැහැ. රසවින්දනය ගන්න සිද්ධිය අnderලා බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ද්වේතාවේ තියෙන්නේ ඒ ද්වේතාවේ අපිට හදාන්න දෙයක් නැහැ. නමුත් අපි එක පැත්තක් අනිවාර්යයෙන්ම නරකයි කියලා ඒක බලන්නේ නැහැ එහෙම නැත්නම් අපේ බ්ලයින්ඩ් ස්පොට් එකට අහුවෙලා පේන්නේ නැහැ. ඒ නිසා අර පේන කොටසෙන් අපි සාධාරණයක් පවාගෙන තියෙනවා, චිත්‍රයක් ඇඳගෙන තියෙනවා, සියල්ල දන්නවා කියලා හිතාන ඉන්නවා. ඒකෙන් ගන්න හැම තීන්දුවක්ම වැඩි කල් yaadෙන්නේ නැහැ. විනිශ්චය සාධාරණ නැහැ, සමතුලිත නැහැ. මොකද හේතුව අපි ළඟ නිරීක්ෂණය අඩුයි, නිගමනය වැඩි. feasibility study එක වැඩි කරලා ප්‍රොජෙක්ට් එක plan කරන එක පොඩ්ඩක් පමා කරා නම් වැඩි වැඩියෙන් තොරතුරු එන්න හරියන plan එක හරිය ලේසි වෙනවා. උගා කල් අල්ලනවා. දැන් අපිට වෙලා තියෙන අපි plan කරන්න ඉක්මන් වෙනවා මේ සිවුරට ගිහිල්ලා අපි ළඟ ඇති වෙන්න තොරතුරු නැහැ. feasibility study එකමදී ඒක තමයි යෝගාවචරය කියලා කියන්නේ නිරීක්ෂණ වැඩිකරනද නිගමන අඩු කරන්න. අපි දැන් වෙලා තියෙන්නේ ලෝකේ ස්වභාවය තමයි නිරීක්ෂණය අඩු වෙන්න වෙන්න නිගමන වැඩි. ඒ දන්නේ නැති මිනිහා තමයි හැම දෙයක් කරම දැවිලි තැවිලි ඇති කරලා මේක වහාම කරන්න ඕන දැන් කරන්න ඕන කියලා ඒක ලොකු ආතතියක් ඇති කරගන්න මොකද මේ මනුස්සයා සිද්ධිය දන්නේ නැහැ. දන්න මනුස්සයා කලබල වෙන්නේ නැහැ. එයා දන්නෝ කොහොමද යක් පටන් අරගත්තත් ඒකටම නිමාවක් තියෙනවා කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ දෙක අතර වෙනස තමයි ඔය පුහුණු යෝගාවචරයයි නුපුහුණු යෝගාවචරයයි සම්පෘතඥයයි ආර්යයන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ සිද්ධිය ඇති ඇටියෙන් වෙන හැටි බලන් ඉවසන්න පුළුවන් නම් උත්තර වෙන මොකුත් ඕනේ. එහෙම නැත්නම් මේ අයින්ස්ටයින්ගේ වචනේ කියනවා ගාණ තියා හොඳට බලලා ගාණ තේරුම් ගත්තනම් ඊට පස්සේ ලියන්නේ හරි ලේසියි. අපි ගාණ තේරුම් ගන්න නැතුව මොන ෆෝමියුලා එකක් දැම්මත් මොන ප්‍රමේය දැම්මත් ඇති වැඩක් නැහැ. ඉස්ලාම ගාණ තියා බලන්න. ගාණ තේරුම් ගත්තනම් උත්තරේ ලේසියි. අපිට වෙලා තියෙන්නේ මේ තක්කු මුක්කු. ඒ නිසා මේ සූත්‍ර විතරනේ කොයි එකෙදිත් වගේ ਸਰවචනanse පෙන්වලා දන්නේ අපේ මේ <clears throat> දෙයක් දිහා බලනකොට ඒ සිද්ධිය දිහා කලින් ගත්ත විනිශ්චය නිසා අපේ තියෙන මේ අන්තභාග ගතිය. අපේ තියෙන මේ මේ වර්ණාන්ද ගතිය වගේ බ්ලයින්ඩ් ස්පොට් එකට තමයි ගොඩක් දේවල් අහුවෙන්නේ. ඒක තියෙන බක් අපි දන්නේ නැහැ. භාවනා කරනකොට තමන්ගේ වැරද්ද වාර ගන්න ලෑස්ති. හදිසි වෙන්නේ නැති ඉන්දුවකට. ඔක තවසරයක් බලලයිමු. තවසරයක් බලලයිමු කියලා කියනවා. ඒක පමාවක් නෙවෙයි. ඉතින් බලන්න බලන්න බලන්න සිද්ධියේ මුල සිට අග දක්වාම දකින්න තියෙන ඉර වැඩි නිසා ඒක ඇත්තට අප්‍රමාදයටයි වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන කෙනෙකුට මානසික රෝග හැදෙන්න පුළුවන්. භාවනා නොකරන කෙනෙකුටත් හැදෙන්න පුළුවන් නම් කරන කෙනෙකුට හැදෙන්න ඕනක් පුළුවන්. කරන කෙනෙකුට හැදුනා නම් ડિપ્રેશન ආසාව කියන දේවල් ඒක භාවනා නිසා වෙන්න පුළුවන්. ඒත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක හරියටම කියන්න බෑ ඇත්තටම මේ භාවනා නිසා වුණාද කියන එක මොකද භාවනාව කියන එකේ හරියටම දන්නේ සතිය කියන එක අඳුරගත්තා නම් භාවනාව නිසා ඒ ආතතියක් එනවනම් ඒ කියන්නේ භාවනාව තාම අඳුරගන්නේ නැහැ ඩෙෆිනිෂන් එක දන්නේ නැහැ එහෙම තාම නුපුහුණු කෙනෙක් දෙයට පුරුදු වෙනවා නම් භාවනා කියලා තියෙන එන දේ දිහා බලන එක එනිසා ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන් මේ භාවනාව නිසා කෙනෙකුගේ මානසික අසහන වැඩි වෙන්න ප්‍රබණතාවයක් තියෙනවා කියන්නේ. භාවනා කරන්න යාම නිසා ඔව් මම කියව ආටිකල් එකක් meditation and medication කියලා. මේකේ තියෙනවා bipolar disease තැනට යනවනම් marginal bipolar disease වගේ යනවනම් මානසික අසහන එතනින් එහාට කියලා schizophrenic වගේ ගියොත් භාවනා කරන්න කරන්න වැඩි වෙනවා. ඒ නිසා මේ අතරමැද මෙන්න මේ මට්ටමට උතර යනකම් සීරියස් භාවනා කරලා ටික ටික කිරීමෙන් ලෙඩත් එක්ක කතා කරලා කරගෙන යන්න පුළුවන්. නමුත් මේ 100ට 100ක් බෙහෙතෙන්ම කළ යුතුයි 100ට 100ක් භාවනාවෙන්ම කළ යුතුයි කියන නිගමන දෙකට යන්න එපයි කියලා කියනවා. මේ දෙක අතරමැද තමන්ගේ සයිකියාට්‍රික් කෙනෙක් එක්ක වැඩ කරන යත් එක්කත් කතා කරලා, දොස්තර මහත්තයෙක් එක්ක වැඩ කරන නෝනා කෙනෙක් වැඩ යත් එක්කත් කතා කරලා ඒ අවශ්‍ය වෙලාවට බේතෙන් ලෙඩාට ගොඩ ගන්න වෙනවා. ඒ දුෂ්කරතාවද. ඊට පස්සේ එහෙම ඊට මිට ශරීරයේ තියෙන ප්‍රතිශක්ති වලින් හිතේ තියෙන ප්‍රතිශක්ති වලින් ගොඩ යන්න පුළුවන්. ඒත් ඒක පිළිබඳව රිසර්ච් කරාට තාම හරියටම ප්‍රකාශයක් කරලා නැහැ. ඒක උගා බරපතල ප්‍රශ්නයක්. බටහිර ලෝකේ ඒක මොකද හේතුව බටහිර ලෝකේ භාවනාවට ගියේ මරිජුආනා වේවකින් පස්සේ. මරිජුආනා වලින් පස්සේ මිනිස්සු ඒ ඩ්‍රග්ස් වලට යන්න පටන් ගත්තා. labs වල ගියාට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා මේ යම් යම් මේ ඩොපමයින් වගේ එන්සයිම්ස් ගත්තට පස්සේ මේ ලෝක ප්‍රශ්න වලින් අයින් වෙලා ඉන්න පුළුවන්. ඇත්තට මේ මනුස්සය කරන්න හදන්නේ ඒක විද්‍යක බලනකොට මේ මනුස්සෙන්ට තියෙන ක්‍රමයේ හැටියට රසායනික ක්‍රියාවලියක් මාර්ගයේ මේ ප්‍රශ්නේ තියෙන අතතින් අයින් වෙලා ඉන්න. ඉතින් ඒක භාවනාවෙන් කරන්න පුළුවන් රසායනයක් නැතුව. ඒක නිසා ඒකේ සමහර පිරිසක් ඔය මේ තියෙන භාවනා ක්‍රමය ආවේ ඒකට පස්සේ. ඒ ඉස්ලාම හිපියෝ ආවා ඊට පස්සේ මර්ජුවාන ආවා මර්ජුවාන වලින් පස්සේ ඒ සංස්කෘතියේ ඊගාවංශය තමයි යෝග ක්‍රම සහ භාවනාවල් වලින් අර කියන මානසික සාන්තිය ගන්න එක. ඉතින් ඒක නිසා දැනට මේ TM Transcendental Meditation කට්ටිය කියනවා ලෝකේ භාවනා සම්බන්ධව රිසර්ච් කරන්න වැඩිම ගාණක් කැන්ඩිඩේට්ස්ලා දීලා තියෙන්නේ Transcendental Meditation වලින් කියලා. විපස්සනා කරන කට්ටිය තාම භාවනා කරලා ලැබලා කරලා තියෙන රිසර්ච් ගාණ අඩුයි ප්‍රතිඵල අඩුයි. අනෝ TM කරව කට්ටියගේ තියෙනවා. ඉතින් ඒ අනුව මේගොල්ලෝ බලනවා කවුද භාවනාවට සුදුස්සා කියලා. ඒකේ ටීචර් ඩේවිඩ්සන්ගේ ප්‍රති ලියලා තියෙනවා. භාවනා කරන්න ගිය කට්ටියට ලැබෙන ප්‍රතිඵල නම් අපි ක්වොන්ටිෆයි කරලා තියෙනවා. පැක් කරුවොත් මෙච්චරයි. දෙකක් කරුවොත් මෙච්චරයි කියන මට්ටමට හදලා තියෙනවා. නමුත් මෙච්චර භාවනා ප්‍රසිද්ධියේදී ඇයි සමහරක් විතරක් කරන්නේ ඇයි සමහරක් නොකරන්නේ කියන ප්‍රශ්නට තාම උත්තර නැහැ. ඇයි කෙනෙක් මේක චැලෙන්ජ් එකක් විදිහට ගන්නෙ? ගත්ත කෙනාගේ ප්‍රෝග්‍රස් එකක් තියෙන්න පුළුවන්. ගන්න හේතු වෙන හේතුව. ඒක තාම රිසර්ච් කරන්න බෑ මොකද ඒක මේ අහම්බයක්ද සහජාසයක්ද පිට කට්ටියක පෙළඹීමක්ද මිෂනරි වර්ක් එකක්ද කියන එක තාම එකක්වත් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා අර හැම කෙනාටම මොකක් හරි පිස්සුවක් තියෙනවනේ. ඒක පිළිබඳව අහන්න දෙයක් නැහැනේ. බටහිර ලෝකයේ පුඟක් වෙලාවට මේ මේ භාවනාව වලට වැටෙන්නේ තෙරපිටික් පැත්තෙන් මානසික ආසාවන ප්‍රතිකල වශයෙන්. ඒ නිසා හුඟක් සයිකෝපැත්ස්ලා තමයි එන්නේ. ආවට පස්සේ ඉවර වෙන්නේ කර්මස්ථානාචාර වලට heart attack ඇතිලෙන් තමයි ඉවර වෙන්නේ. වැඩියෙන් කට්ටිය එනවනම් එන්නේ වැඩියෙන් ලෙඩු. ඒගොල්ලෝ එන්නේ මොකටවත් නෙවෙයි මේ කතා කර කර ඉන්නේ. එයාගේ ඔළුවට මේ අර තියෙන ප්‍රශ්න ටික දාන්න. ඉතින් අපේ හාමුදුරුවෝ දන්නේ නැතුව වට හුඟන් දීලා ඉවරලා අන්තිමට ජාතකේවත් අහන ති ප්‍රශ්න ඔළුවේ දාගෙන අන්තිමට වැඩියෙන්ම අකාල මරණ සිද්ධ වෙන්නේ කර්මස්ථානාචාරය වලින්. හිතා ගන්න බෑ ඇයි මැරුණේ කියලා. ඒක කවුන්සලින් කරනවා කියලා කියන්නේ කාගෙන් කුණු කන්දලා සල්ලි වලට තමගේ ඔළුවේ දාගන්න එකනේ. මේක ෆ්‍රීනේ කරන්නේ. ඒකට කවුද නිකන් එන දෙවල පත්‍රේ වුණත් කියවනවා නිකන් දෙනවනේ. ඔක්කොටම. ඒක නැත්නම් අපි භාවනා කරන්නේ. ඒ ස්පිරිතාලේ ඉන්න ඔක්කොටම ලෙඩ තියනවාද කියලා අහුවොත් එම් මොකද්ද කියන්නේ? කියන්නේ. පිස්සු හොඳ ඒක. පිස්සු හොඳ ඒක. පිස්සු තියෙනවා කියලා තේරෙන පිස්සු ඉන්නවා. ඔව්. ඒකනේ පිස්සු කියන්නේ භාවනා යෝගාචර කියන්නේ ඒකනේ. යෝගාචර කියන්නේ ඩෙෆිනිෂන් එක තමයි පිස්සු තියෙන බව දන්න පිස්සා. නම් අපේ මහත්යට ළමයට ඉන්න මොකක්වත් හරි ලේසි වෙන්නේ නැහැ මට. දැන් ලේසිද දැන් නැති වුණත් ලේසි නෑ. රෙකෝඩින් එක මම අහලා නම් දෙන්නේ. මම අහන්න ඒක ඩිලීට් කරන්න කියලා. හැම කෙනෙකුටම එක දෘෂ්ටියක් තියෙන නිසා නේද? ඒකනේ සබ්බේ සත්තා උම්මත්‍රා කියන්නේ. ඒකයි ඉපදෙන්නේ. පිස්සක් තියෙන නිසා. පිස්සක් නැත්තම් ඔයා නැහැ දැන්. ඉතින් සීලවන්ත සූත්‍රයේ නාකච්ඡා අහනවා. සර්වපතන් වන්නේ ඔය වෙනි කෙනෙක්ද භාවනාවට සුදුසු කියලා මෙලම් ඒක කියනවා වේලපහින් මානසික රෝග රෝගයක් තියෙච්ච කෙනෙක් ඔය බලවල අයින් කරන්න කියලා. එහෙමත් මොකද අපි විහිළුව කියනවා ඔය සයිකියාට්‍රිස්ට් කියන අය ඒගොල්ලෝ සයිකියාට්‍රිස්ට් බහින්නේ ඒගොල්ලන් කියන වෙලේ හොයාගන්නලු. ඒකත් ඇත්ත. ගාස්තරන් සයිකියාට්‍රිස්ට් නෑ ඇත්තටම මම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා හැම ප්‍රොෆෙෂන් එකක්ම කරනකොට චිත්ත වලට පෙළඹෙන්න කෙනෙක් මෙන්න මේ මානසික අසහන නිසා. අපරාධ වලට පෙළඹෙන්නේ මේක නිසා කියලා හැම ප්‍රොෆෙෂන් එකටම යන හේතුව එයා හොයලා තු. ඊට පස්සේ එයා අහුවේ නැති සයිකියාට්‍රික් කෙනාට තියෙන ලඩේ විතරයි. මොකක් නිසාද සයිකියාට්‍රික් කෙනෙක් වෙන්නේ? ඒක ඒක කියන්නේ නෑනේ. එයා අනිත් පැත්තට කිව්වා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මරණයට පස්සේ කාටුන් එකක් ඇඳලා තිබුණලු. ඇඳේ ඉන්නවලු ලෙඩා. ලෙඩාටත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මූණමයි. සයිකියාට්‍රික් කෙනෙක් ඉන්න සයිඩ් එකෙන් එයාගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මූණමයි. ඉතින් සයිකියාට්‍රික්ගේ ප්‍රොෆෙසර්ගේ රූපේ තියෙනවා පිටිය ගහලා ඒකෙත් තියෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ රූපෙමයි. මේ සයිකියාට්‍රිස් වලට යන්නේ පිස්සෝ. අනික ප්‍රොෆෙෂන් වලට යනවා වගේ පිස්සෝ. ඉතින් ඒ නිසා අර ලංකාවේ ඉන්න මහත්තයෙක් පොතක් කියලා තිබුණා. මේ බුදුරජාන්සේගේ ජාතක කතා හැම එකේදීම ඒ බෝසත් වහන්සේ තිබුණ පිස්සුව මේකයි කියලා. හැම ජාතක කතාවක්ම ඇනලයිස් කරලා මෙන්න මේ කැරක්ටර් එක තියෙනවා නම් දැන් කාලේ හැටියට මෙන්න මේ නම දාන්නේ. ඒ පොත පටන් ගන්න තිබුණේ once upon a time there were no psychiatrists. psychiatrists ලා නැත්තම් පිස්සු නෑ. මේ නම දාන්නේ. ඈ? මේ නම දාන්නේ. දැන් තියෙනවනේ එක එක ලෙඩ අඳුරගෙන මේකට ડિප්‍රෙෂන් කියලා කියනවා මේකට පැනික් කියලා කියනවා. ඒකට ඒ චරිත කතා විස්තර කරලා දකින්න මෙයාට තියෙන ලෙඩේ දැන් කාලේ හැටියට මේ මේ මහ බෝසතන් වහන්සේට තිබුණේ මේ ලෙඩේ කියලා. ඉතින් ඒක සෑහෙන මේ සම්ප්‍රදාන කුල බෞද්ධ හරියට ඉරසක වෙන්න පටන් අරගත්තා. ඉතින් ඒක නමුත් මේ පොතේ පළවෙනිම ප්‍රවේශක කියලා තියෙන්නේ once upon a time there were no psychiatrists. දැන් psychiatrist ආවට පස්සේ බුදුහාමුදුරන්ටත් තියෙන psychiatry එකට ලෙඩේ ඒක හොයනවා. ඒ නිසා ඒක ඒක හරි විහිළුවක්. ඒ psychiatrist කරන ඔක්කොමලා දන්න දෙයක් තමයි ඒගොල්ලෝ ගෙදර යන්න ඉස්සලා වෙන සයිකියාට්‍රිස් කෙනෙක් කාට ගිහලා කවුන්සලින් කරගෙන තමයි ගෙදර යන්නේ. ඇයි දවසේ 30ෙම අහන්නේ පිස්සුනේ? ස්වාමීනි ඒ කාලේ මොලේ යමන් තිබුණා නම් හිතන්නේ භූතයෙක් ඇතිලා කියලා බලිතෝයේ දන්නේ. නේද? මානසික මානසික මේ මානසික වේදකම් කරන්න ආවේ මේ මෑතක. දැන් මානසික වේදකම තමයි බලිතෝයි. දැන් ඒක නහොර මුගක්ම හිව්වේ ඔය කාල්ජුම්. කාල්ජුම් කිව්වා සිම්ප්ටම්ස් වලින් තමයි වැඩ කරන්නේ. දැන් එයාගෙන් ආපු ට්‍රැඩිෂන් එක ආශ්‍යාකරයට ගිහිල්ලා බලියක් කරනකොට කරන වැඩ කටයුතු ටික බලනවා. ඒකෙන් කොච්චරක් ලෙඩාට සාන්තියක් එනවද කියලා. අපෝසනි පෙර දැන් දැන් හේයාව භාවනා කරන මිනිස්සෙක් ඒ මිනිස්සයා කියනවා එයා විචිනවලු මේ විචිනුට හම්බුනාලු මේ තමිල්නාඩු වල පැත්තේ තියෙන මුස්ලිම් භූමියක් ඒ භූමියේ මුස්ලිම් ප්‍රොෆෙට් කෙනෙක් මැරලා තියෙනවා. මැරලා හදපු මේ මිනිවල තියෙනවා. එයා පුදුම විදියට මිනිසුන්ට උදව් කරපු කෙනෙක්. ඉතින් එතෙන්ද ගෙනල්ලා මුස්ලිම් පිස්සෝ මුස්ලිම් අය මිනිසු මේ 10 දෙනෙක් විතර එකට දඟල් එකකට ගාන අරක බැඳලා දාලා තියෙනවා. අර භූමිය ඇතුලේ. මොනවාක්වත් වෙන කරන්නේ නැහැ දායත් ඇවිල්ලා උයාගෙන කනවලු. පොඩි කඩේකොත් තියෙනවා මේ මිනිස්සු කණ්ඩක් දෙනවලු. වරින් වර වරින් වර මේ පල්ලියේ එතන තියෙන එකේ කෝවිලේ මේ පූජාව කරනවා. දවස් තුනක් විතර යනකොට අර බැඳලා මේ නිකන් බිම බැඳලා ඉන්නලු කට්ටිය. සනීප වෙනවා. ඉතින් මනුස්සයා කියනවා මම සයිකියාට්‍රික් දන්න කෙනෙක්. ඉතින් අච්චර ස්පිරිතාල හදාන මෙච්චර බේත් හදාන කරනට වැඩිය මේ භූමියයි ඒ මනුස්සගේ විශ්වාසයයි ඒ කරන වැඩේ දොස්තර කෙනෙකුත් ඉන්නවා. එයා ගිහිල්ලා සාමාන්‍ය බල්ලා තියෙන ලෙඩවල සනීප කරනවා. ඉතින් කියනවා බුදුම රිකවර් එකක් තියෙනවලු සමහර පිටසකේ. මේ ලෙඩාටයි කට්ටියගේ තියෙන මානසිකත්වය. ඉතින් ඒ වගේ තමයි අපේ තියුණු ඔය බලියක් උනටලි ඒ ඔක්කොගෙම මොකද්ද සිග්නල් එකක් සයින් එකක් ඒක තමයි කාල්ජුන්ගේ ප්‍රධානම මේ සොයා ගැනීම එයා බැලුවා ඒ තියෙන සයින් සිග්නල්ස් එහෙමමලු මේ රෝමි රෝමි දේව කතාවල අදාන වැටුණ එකට කැරකිලා කැරකිලා මේ හාමුදුරුවෝ කතා කරේ චිරෝම නෙවෙයි වෙන වෙන කෙනෙක්. ඉතින් අපිට ඕන කරන්නේ ඒකනේ කිව්ව හරි නැතුව හරි කතා කරන්න තියෙන පිසු කෙලිය නැතුව මොකටද ආවේ කියලා කියපන් කිව්වම ඉතින් ඒ බිමමනේ කරා කියන්න තියෙන ඉච්චරයි. ඒක කන්වර්සේෂන් එකක් ගියානේ. ඔව්. අම්මයි දුවයි දෙන්නම ආවා යන්නේ ඇත්තට. නේද? අම්මට මම තුන් හතර දෙනෙක් එහෙම ඇවිල්ලා තියෙනවා මම ගාවට මම කියන්නේ මේ බුද්ධ පුත්‍රෙක් ගාව ඉන්නේ පිස්සු කෙලින්න එපා. භාවේ මොකටද කියපන්? මට වතුර දෝනේ, කණ්ඩ දෝනේ මොනවද ඕනේ දෙයක් දෙන්න. අනවශ්‍ය දේවල් කරන්න එපා. ඉතින් ඒකට එහෙම පස්සෙන් පස්සට පස්සෙන් පස්සට උළුවිල යනවා. කෙලියම නෑ බයි කරන්න ඕන නෑ. යා කියන්නේ පණිවිඩ කාරණා ඇවිල්ලා තියෙන උට ගහලා වැඩක් තියෙනවායි. උකට දාවේ කාරණාව කියන්නේ. ඈ? නෑ නේ යාර කියනවා හරි මේ මිනිස්යා ගැඟට වැහිලා කරදර කරන්න එපා. උඹට කළ හැක්කක් තියෙනවනේ. මොකද්ද කෙරෙන්න ඕන? ඉතින් එකන කියලා කිව්වා මට මේ මං ඉන්න කාලේ මට මේ වතුරෙන් මම මිනිසුන්ට කරදර කරලා තියෙන නිසා මට අවශ්‍ය සංඝයාට වතුර දෙන්න කියන්නේ. මේ මගේ මේ මේ පුරාණ කාලයට මං කියන්නේ වතුර දීපන්. මම කහට ඒක අපි කරගන්න. දැන් තමසි යනවා. මේ මනුස්සයර ගහලා බලලා නෙමෙයි කරන්න තියෙන්නේ සීබුද්ධියෙන් කතා කරලා බලන්න. ඒක තමයි කෙරෙන්න ඕනේ. මුගක් වෙලා දින අපි කලබල වෙනවා. ඉතින් වගේ ඒක සිම්පටොමැටික් ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඒ ලැන්ග්වේජ් එක තමයි ඔය මේ සෙමැටික් අරණ කාලේ අප්‍රිකාවල තිබිලා තියෙන්නේ ඒ ලැන්ග්වේජ් එකයි මේ ආශ්‍රය කර තිබුණේ සිම්බල්ස් මොකක්වත් වෙනසක් නැහැ. ඒ මනුස්සයන්ගේ ඔය අපි ශිෂ්ටාචාර කියලා භාෂා කියලා කඩාගත්තට ඒ වගේ තියෙන සමානාත්මතාවය ගොඩාක් බලුවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එයාගේ ගෝලයා අතර කාල් ජුන් තමයි ඒක බැලුවේ. ඒ ගෝලයන් කට්ටිය කියනවා ඔය සාමාන්‍ය ස්පිතාලක ස්පිතාලයක උනත් ඒ මේ වෛද්‍ය විද්‍යාවේ පියා කියලා තියෙන්නේ වෛද්‍යවරයෙක් ලෙඩා ළඟට යනකොට තනිකරම සුදු බැඳගෙන තියෙන්න ඕනේ. එයා ඒ ලෙඩාට පේන්න තියෙන්න ඕනේ මම සෞඛ්‍ය සම්පන්නයි. මම ඔයාට යමක් කරලා තත්ත්වක ඉන්නවා කියලා ඒ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒක නිසා වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට ලෙඩාට නෑදාකම් කියලා කතා කරන්න බෑ. ඒ ඩිස්ටන්ස් එක තියාගන්න. ඩිස්ටන්ස් එක තියාගෙන ලෙඩාට විශ්වාසයක් ඇති කරලා දෙන්න ඕනේ. ඉතින් ඒක එටිකට්ස් වලට දාලා දෙන්න. ඒ වගේ තමයි කපුවා මේ තොවිල නටන්න ගත්තාම තුප්පට්ටියක් බැඳගෙන රතු පාට ඇඳගෙන යකෙක් වගේ ඇඳගෙන ඌ හැසිරෙනවා යම් කිසි තාරයකට නිකන් රාජබලයේ දේව බලයේ ලැබුණා වගේ. ඉතින් අර ලෙඩාට ඒක දිහා බලනකොට මම නඩලා නැහැ තමයි. අපිට කියන්න අපි දන්නේ අපිට කතා කරන්න තියෙන අපි ළඟ ඉන්න කෙනත් එක්ක. එයාගෙන් අහන්න ඕනේ මේ මොකද්ද මේ කරන්න හදන්නේ මොකද්ද කියලා. ඒ එයා කියන දේ අහන්න වෙනවා අපිට ඒ වෙලාව. අපි දන්නේ නැහැ දන්නවද නැද්ද කියලා. ඉතින් එයා අපි ළඟ දැන් ඊනට් වෙනවා හෝ නැත්නම් අපි ළඟට කවුරු හරි ප්‍රභාකරන්ගේ ගෝලෙක් ආවයි කියලා කියන්නකෝ. බෝම්බයක් තියලා යන්න. එහෙම නැත්නම් භූතෙක් ආවයි කියලා කියමු තව කතාවක්. යාපමිනියත් එක්ක ඒක වැඩ කරන්නේ. ඒ මනුස්සයා කියන්නේ හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ මනුස්සයා තමයි කියන්න තියෙන්නේ අපේ පද්ධතිය මෙමය ආගන්තුක කප මෙමය සලකන්නේ. මොකටද ආවේ? මම නෙවෙයි මයි ළඟ තියෙන පණිවිඩය. ආ පණිවිඩය කියපන්. ඔබ පණිවිඩ කාර්යයනේ. ගහලා බැලලා වැඩකුත් නැහැ. ස්තුති කළා. පණිවිඩය දීපන්. ඒකට එයා කොමියුනිකේෂන් ක්ලියර් කරලා දෙන්න. සමහර වෙයි කියනකොටම බයලා යනවා. ඒ සහ ඒ හැමෝම අර කතාවද මේ දොඩම් ගෙඩියක් ගේන්න කියලා මේ පුතා අම්මා මැරෙනකොට පුතාට කියන දොඩම් ගෙඩියක් ගේන්න කියලා ගිහිල්ලා එනකොට අම්මා නැති වෙලා ඒ දොඩන් ගෙඩිය ගන්න පුතාගේ ඇඟට වැහිලා මොකටද ආවේ කියලා කිව්වම මට දොඩන් ඕනි කියලා කිව්වා. මේක තමයි. ඒක ඉතින් අර දොඩන් එකක් මිත්‍රලා දීලා යන්න යන්න කියනවා ගියා. වක්කලට ඒ අවශ්‍යතාවයක් තියෙනවා යැත්තන කියා ගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා ඒ මනුස්සයට බය වෙලා ගහනවට වැඩිය සිම්පලි අහන්න ඕන ඔයා මෙසෙන්ජර්. අගෙන මෙසේජ් එක මොකද්ද? මේ මෙසේජ් එකට මට කැපබිලිටිස් තියෙනවද? කර්මා කළා මේ ආපු කාරණා විශ්ත කරලා ඉන්නේ. ඒ ඒ දෙයට ක්ලැරිෆයි කරන එක කමටහන් සුද්ධ කරනවා කියන්නේ තෝකම තමයි. කමටහන් සුද්ධ කරනකොට කියන එක නම් මොන જાති කිව්වත් Taman දැනගන්න ඕනේ මේ පොයින්ට් එකට කතා කරනකම් ඉතින් ගෙනියන්න ඕනේ. ඒක ඒක මේ ආවේශ වෙච්ච එකනකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකක් නෙවෙයි. පරදත් ජීවිතේ ප්‍රේතයෝ කියන කට්ටිය තමයි ඒ ඉන්නේ. එන්න අනිත් එක මොනියවත් නෑ. නෑ මේ එහෙම මේකට එහෙම සීමාවක් කියලා නෑ. මේ මේ වැඩේට එහෙම එහෙම මොකක්වත් තියෙන්නේ වෙනම විශේෂ ප්‍රේත කොටසක් නැත්තද? මොකද මේ ස්පිරිට් එක ගන්න අපි අපි දන්නේ නැති ශේෂයක් නිසා අපි කොහොමද ක්ලාසිෆයි කරන්නේ කොහොමද වර්ගීකරණය කරන්නේ? අපිට පේන දෙයක් නම් අපිට කහ පාටයි නිල් පාටයි කියලා කියයක නැත්නම් කොහොමද? මම හිතන්නේ දැන් අපි හදාන දාන දෙන්න ප්‍රේතෙන් කියන්නේ වේදනාවන් උපකප්පති කියලානේ. ඉතින් මම අපි දන්නේ ඔක්කොම වෙනතුන් නෝද කියලා. දැන් තේම බල කරන්න ඕනේ නේද? බුදුසසුනේ ඥාතිපේත කියලා කියන්නේ තමන්ගේ ඥාතියින්දම කියන තව නමක්. ඒ නිසා අපිව පෙරේතයා කියන නමයි පේත කියන නමයි දෙකක්. ඥාතිපේතෙන් මේ පණ තියන අයට උනත් ප්‍රශ්නයක් නෑ. ඥාති ප්‍රේත කියලා කියන්නේ ඥාති ප්‍රේත තමන්ගේ ඥාතියින්ට. ඒක නිසා තමයි මේ වගේ තියෙන එක එක නැ හිතලුවන්. නමුත් ඒක විසඳගන්න අපිට තියෙන්නේ පුත්‍රජානනාංශයම සම්බන්ධ කරලා තියෙන තැනක මොකක්ද ඒකට කියලා තියෙන අර්ථ කියලා බැලුවොත් ඊට වැඩි හුඟක් ඔය ඔය මේ මේ මොකද්ද කියන්නේ ජන මතවල තියෙන දේවල් නෙවෙයි. ඒව අවුරුදු ගාණක් යනකොට වෙනම මොකද්ද අර්ථ වලට ගිහිල්ලා තියෙනවා. ඒක විශ්ඳන්න අමාරුයි. ඒ කෙලවරක් කරන්න බෑ. ඒක මොකද ඒක අර මේ පැහිලා පැහිලා පැහිලා මෙත්ත ඇහි වෙච්ච කුණු වලක් වගේ. පටන් අරගන්න. දජනනාසේ විශ්ින් කරන්න. ඒක නිසා ඒකේන කතාවයි දැන් ඒක පිළිබඳ දීලා තියෙන අර්ථකථනයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා සම්බන්ධ ඇත්තකුත් තියෙනවා ඒ වගේ. ආන්දුණ්‍යගේ ඉදාර බ්‍රේකානුපස්සනා සූත්‍රයෙන් මම කියන්නාවේ සම්බෝධිවා කෙනෙක් අනිත මේ කර්මයන් ජීවණින් පවතිනවා නම් ඒ කෙනාගේ සංසාරේ කොට වෙන්නේ ඒ අන වගු වගක් පේන්න තියෙනවා කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. නෑ හරියට නෑ කියවෙන්නේ ප්‍රශ්න කියන්න බෑ ප්‍රශ්නේ ආයෙත් කියන්න බෑ. දැන් කෙනෙක් මේ ඒක දැන් මේ ජීවිතේ මේ උපත්යේදී එයා හරියට එයාගේ හරියට දුක් ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන යනවා. ඉතින් ඒවා ගොඩක් සැප පැත්තට නෙමෙයි දුක පැත්තේ ඉන්නේ. එතකොට එයා කියන්නේ එයාගේ පෙර කර්ම ගෙවීමක් දේශන කියන්නේ. කියලා. මම හිතනවා මෙතන මේ මේ ඉදිරිපත් කරන ස්වරූපය අනුව මට හිතන්න තියෙන්නේ මෙහෙමයි. ඇත්තටම අපිට මේ වෙලාවට පේන කාරණා නැතෝ කවුරු අපිට දොස් කියනවා නැත්නම් තෑග්ගක් ලැබෙනකොට අපිට කියන තින්තින් පේන විකාරණාවක් නැත්නම් කර්මයක් කියලානේ. ඉතින් ඒක ගෙවෙනවනේ. ඒක ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අපි කර්මේ සහ කර්මඵලයේ පිළිගන්න අය අනුව එතනදී එක පොයින්ට් එකක් ඒ පඬිස්සවාංශ කියලා දෙනවා. කවුරු හරි මට අසාධාරණව බයිනවා. මම දන්නෙත් නැහැ මේ මිනිස්සු අඳුරන්නේත් නැහැ මම වරදොල තේරුම් ගන්න බයි. ඉතින් ඒක හිතා ගන්න තියෙන්නේ යාට තේරුම් කළ කීතයක් ඔයා වෙන කවුද කියලා හිතාන වෙනස බණින්නේ. ඒත් වැඩක් නැහැ මොකද මේ මිනිස්සු ඉන්නේ ඒතරම තරහ වෙලා. එයාට කැන්ති දෙන කර්මයක් ගෙවෙනවා. මේ මනුස්සයත් එක්ක ගැටුමක් කරන අලුතින් කර්ම රැස් කරන්න එපා. ඒක තමයි යෝගාවචර කියන්නේ එක පැත්තක්. දෙවෙනි එක මේ තමයි හොඳට භාවනා කරන වැඩකට වෙනවා. භාවනාවට කිසි බාධාවක් නැහැ. භාවනා කෙරෙනවා. නමුත් අභූත චෝදනා එහෙම නැත්නම් ලිඩ රෝග මානසික අසහන ඕ ගාලා ඉන්න පටන් ගන්නවා. හැබැයි භාවනාව යනවා. එතකොට දැනගන්න තියෙන්නේ එහෙමනම් මේ භාවනාවේ දියුණුව නිසාම මයි ළඟ තියෙන එරියස්නුත් එක්ක ගෙවෙනවා මේ වෙලාවේ. මේ ජීවිතේ මම නිවන් දැකලා ඉවර කරන්න හදනවනම් ඒ අර පරණ තියෙන එරියස් ඉවර කරන්න බලනවා. ඒක ලකුණක් ඒ කියන්නේ. එමන්න ගොඩාක් කරදර එනවා. කරදර ආවම භාවනා කැඩෙන්නේ. භාවනා කරගෙන යනවා. ඒක කාටවත් කිය කියා යන්න එපා බලන්න මෙච්චර හොඳ කරද්දි මට කරදර වෙනවනේ කියන එක නෙවෙයි කියන ඉතින් හිතා ගන්න තියෙනවා. හරි accounts balance කරගෙන යන්න හදන්නේ. අන්තිමට සර්ටිෆිකේට් එක දෙන්නයි හදන්නේ. ඒ නිසා එන්න හරිය වරින්. හැබැයි මම සතිය කඩාගන්නේ. ඒකෙන් ලකුණක් පේන්න තියෙනවා තමන්ට අස්වාභාවික අභූත චෝදනා වැඩි. ඔය සතිය පවත්වන්න පුළුවන්. ඒ අභූත චෝදනා වළක්වන්න යන්න එපා. වැළක්වුවොත් එහෙම ආයත් ආත්මයක් යන්න වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අම්බෙච්චලා ඒරියස් ටික ගෙවලා දාගන්න එකයි තියෙන්නේ. ඒක නිසා ඒක නම් සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. ඒක නට හිත හදාගන්න බුදු දානස කියන්නේ. බොබ්බේ වැඩ ටික හරියට කරපන් සතියෙන් හිටපන් මිනිස්සු හරියට චෝදනා කරනවා බනිනවා ආ ඒක හොඳ ලාභයකට ගනින් එතකොට දැන් අර පරණ කර්ම සීක්‍රෙන් ගෙවෙනවා අලුතෙන් රැස් කරන්නෙත් නැහැ මේකෙන් තේරුමක් කරන්න තියෙන්නේ මොකද්ද දැන් කවුන්ස් බැලන්ස් එකක් යනවා එනිසා ඇයි මට මෙච්චර මේ හොඳ කරද්දී ඇයි මට මේ නරක එන්නේ ඇයි මට අභූත චෝදනා එන්නේ කියලා කියන්නේ තාම මේ යෝගාවචරය කියන එක අඳුර නැති එකන විපස්සනා කියන එක දන්නේ නැති කෙනා එයා දන්න කෙනා කියලා තියෙන හොඳම වැඩේ දැන් මේ බැනුම් ගාවට මං අහන්න කෙනෙක් නැහැ නේ මෙතන ඕන කෙනෙක් බැනපුදු ඕන කෙනෙක් අහපුදෙන් බනින් අහනවා වගේ කුටි කනවා වගේ ඉන්නවා හැබැයි පොට්ටේක් වාගේ තමයි බලන්නේ ප්‍රශ්න දිහා. බීරෙක් වගේ තමයි අහන්නේ දේවල් දිහා. දැනගන්නෙත් අර කොරෙක් වගේ ඉතින් ඒක යටින් හිනාවක් යනවා හැබැයි. ඒක ඒක හිතන්න දැන කොහොමද පිස්සු. මෙතනදී හොඳට තේරෙනවා දැන් මේ කවුරු කොයි විදිහේ නටවන්න ගියත් මම නටන්නේ නැහැ. හැබැයි මම සීන් එකේ යන්නෙත් නැහැ. ඒ රටේ මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ කොයි රටෙත් බෑ. කොයි රටෙත් බෑ. කොයි රටෙත් බෑ මේ කොයි කොයි තැනට ගියත් බුදුසසුනේ දේශනා කර තියෙන දෙන අන්තලික්කේන සමුද්දමජ්ජේන පබ්බදානම් විවරම් පවිස නවිජ්ජතිසෝ జగතිප්පතේසෝ යත්තට්ඨිසෝ මුංචේය පාපකම්ම. තමන් කරපු පාප කර්මයක් ගෙවෙන්න එනවනම් ඒක මහමෝද මැදට ගියත් ඊටසිකරක ගුහාවකට ගියත් අහසට ගියත් අලක්කන්න බෑ. අපි හිතනවා නෑ මේ රටට ආපු නිසායි මේ ප්‍රශ්නේ කියලා. ඒක ඔක්කොම ආත්මවාදයෙන් එන ප්‍රශ්නයි. එහෙම කවුරුවක්වත් කාද ඈ අපේ ජීවිතේ කරදර එක පැත්තකින් සංවර්ධනය දැන් දුක මේ අපිම ගිහිල්ලා බදා ගන්න දෙයක් නේ. ඉතින් දැන් කර්ම ඵල වශයෙන් ඒ කර්ම විපාක නම් දෙන්නේ කොහේ හිටියත් ඒ දුක එනනම් දැන් භාවනා කරන කෙනෙකුට සෑහෙන්න එන දුක වැඩි වෙන්නේ. අනිවාර්යයෙන්ම නෑ. වැඩි වෙනවනම් එයාගේ භාවනාව ගණන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ එයා එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ආයෙත් පැත්තේ කවුන්ස් බැලන්ස් කරන්න පටන් ගන්නවා. අපේ භාවනාව වරම හරි කැඩි කැඩි කන්සිස්ටන්සි නැත්තම් ඒ වගේ කන්සිඩරේෂන් එකක් එන්නේ නෑ. මේ පස්චිම භවිකයන් මේ මේ ජීවිතෙන් හමාර වෙන්න හදනවනම් ඉතින් ඉස්සෙල්ලා කවුන්ස් බැලන්ස් කෙටිලක් කරනවා. ඒකයි පුත්‍රයාසි අඟුලිමාලට කිව්වේ මේ මේ ජීවිතේ ඕව ගණන් අරගෙන පන්න ගත්තොත් බුද්ධ කල්ප ගානක් අපායෙන් එළියට එන්න වෙන්නේ. දැන් එන ටික කාගෙන හිටපන්. කාගෙන ඉල්ල ඉවසගෙන හිටියොත් මේ ජීවිතේ නිවන් දැක්කොත් ඔක්කොම අහෝසිකම්ම වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා උඹව ටෙස්ට් කරනවා. අවුරන් නිකම්ක පාරේ ගලක් ඇහුවොත් උඹට තමයි වැදෙන්නේ. ඒක ඉවසන හිටපන්. ඉතින් අඟුලිමාලට මරපු එකේ එයාගේ ධර්ම හිත දන්න නිසා මේ අලියක්කට ඉන්දියාප්පයන් මොකද්ද? ගලක් වදිච්චාම මොකෝ? මේ පිළියෙන් කියලා පිටිපස්සෙන් කියලා පිළියෙන් අර මිනිහනේ කාගෙන ගියා. ඊට පස්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලාගේ පළවෙනි තැන හම්බුණා. එනිසා යම් ප්‍රමාණයක් ගියාට පස්සේ ඉමුනිටි එකක් එනවා. ඉමුනිටි කාට පස්සේ අසාධාරණ විදිහට බැනුම් බැනිනකොට හරි සතුටක් ඇති වෙන්න පටන් ගන්නවා. අසාධාරණ විදිහට Tamanට දඬුවමක් එනකොට දන්නවා මෙයා ඉත්තේකට අහුවෙලා තියෙන්නේ කර්ම ශක්තිය විසින් මෙයා ඉද්දකට පාවිච්චි කරනවා. ඊට අඬු පුප්පගෙන කෑ ගහගෙන දඟලනවා. ඉතේලා හිනහ යනවා හැබැයි හිනා වෙන්න එපා. දන්න දැන් වයර් මාර්ෂිලා තියෙනවා හැබැයි දන්නවා මගේ සෑහෙන කරුණු ටිකක් ඒ ගෙවිලක් සිද්ධ වෙනවා. අනේ මේ මනුස්සයාට ද්වේෂයක් වෙන්නත් එපා. අවසන්ඩත් එපා. ඉතින් නිකන් මල ගෙදරකට වගේ මූණ හදාගෙන ඔහේ ඉන්න එකයි තියෙන්නේ. බනින්න යන්නත් හොද නෑ hina වෙන්න යන්නත්. ස්වාමීන් වහන්සේ ඒ සූත්‍රයේ අර ඊසරේ කරේ පස්සේ ස්පර්ශය තන බලන එකනේ දුක. හස්ය තන මේ ඒ දකින දකින තන අර දැක්කොත් දැක්ක විතරයි, අහනොත් අහුණා විතරයි කියලා තැරත් හැර යනකොට එතන ඒ දුකයි දුකට හේතුවයි දෙපැත්තම අනුපස්සන දෙකම දකින්න ගන්නවනේ ස්පර්ශය තන. එතන දැන් එනකොටම දුක එතනදිම මේකයි කියලා අඳුරගෙන එතන තියෙන මොකක් හරි ඇලීමක් ඒක එතනින්ම අතහැරියොත් අනුපස්සනා දෙපැත්තකම දකින්න ගන්නවා නේද? ඇත්තටම ඇත්තටම තවත් එක පැත්තක් තියෙනවා. ඒ විදිහට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒ මතුවෙච්ච කාරණේ ස්වභාවික මරණය දැක ගන්න පුළුවන්. දුකක් ඊටාම උග්‍රව මතුණාට ඒ තරම්ම ප්‍රබල දුකක් කිසිම කෙනෙක්ගේ බලපෑමකින් තුරු ඒක මැරිලා යනවා කියලා කියන්නේ ඒක ධර්ම විශාල ආශ්චර්යයක් නේ. මම මොකක්වත් ප්‍රතික්‍රියා කරලා නැහැ. මං කාගෙවත් පිළිහිටිල්ලෙත් නැහැ. ආපු චෝදනා එහෙම්ම නලිහය වෙලා යනවා. නැත්නම් කවුරු හරි ගහන්න මරන්න ආපු එක නා අන්තිමට කියනවා නේ සමා වෙන්න මට කියලා. මම කියන්නේත් නැතුව. එතකොට අර මම ප්‍රතික්‍රියා කරා නම් යාට ඒ ඒ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ මේ මේ කරදරකින් තොරව. මම අවසනවනේ. අවසනට බලහිටුවත් ඒ මාසට තේරිලා වහම හෝ ටිකකින් ඇවිල්ලා සමා වෙන්න කියන. එතකොටත් කියන්නේ ගණන් ගන්න එපා. චෝම තමයි කාටත් එක වර්ධිනවා. ඔක මහා ලොකු දෙයක් නෙවෙයි කියලා. එක ඒක පුළුවන් තරම් සිද්ධියක් නොවන විදිහට බැලුවොත් ඒ පටන් ගත්ත ගිනිකන්ද ගිනිකන්දෙම නෙමෙයි යන. ආය වෙන ගිනි වෙන හමුදා ඕනේ නැහැ. ඒකත් ලොකු අනුපසනාවක්. ඒකට මට මතක් වෙන්නේ මේ කටුන්ගේ හාමුදුරුවෝ පොතේ ලියලා තියෙනවා පොඩි අත්කතාව මේ පින්පොන් ගහනවා කියලා. අර බැට් එකෙන් ගහනවානේ පින්පොන් ගේම් එකේ ටක් ටක් ටක් ගහලා දැන් ආයතන හයෙන්ම පින්පොන් ගහන්න කියලා. ආපු ගමන්ම එතනම ඇතුලට අරගෙන ප්‍රති අර දෙවෙනි හුක් එක දාගන්න නැතුව වැඩිලා වැටෙන්න දෙන්න කියලා. වැඩිලා වැටෙන්න දෙන්න. වැඩිලා වචනේද, දකින්න දේද, දැනෙන දේද, හිතන දේද වැඩිලා වැටෙන්න වැඩිලා වැටෙන්න කියලා. දැන් පින්පොන් එක බැට් එකේ වැඩිලා මිස්සුණතින් ටක් ටක් ටක් ගාලා අර මේසෙ උඩ යන්නේ සංකාර ඇති කරලා ප්‍රපංච ඇති කරලා කර්ම ඇති කරලා දුක ඇති කරලා ඒ පැත්තට යනවා. ඇත්තටම කියනවනම් අපේ පැට් එකක් තිබ්බේ නැතත් ඒ බෝලේ ආපු දන්න බෝලේ ආපහු යනවා. ඒකයි මේකේ ස්පර්ශයේ මුල දකින්න පුළුවන් නම් ස්පර්ශයේ ඇතිවීම පැත්ත දකින්න පුළුවන් නම් සියා සමාන නැතිවීම පැත්ත බැලුවොත් ඒක යම් කිසි හේතුකින් පටගත්තා නම් ඒක එහෙම නැති වෙනවා ඒ අතරමැද තමන් ප්‍රතික්‍රියා කළොත් තමයි ඒක කොමිට් වීමක් සිද්ධ වෙනවා සංස්කාර වීමක් වෙනවා කර්ම රැසීමක් වෙනවා තමන්ට තියෙන්නේ ඒ ආපු එක ආපු විදිහටම අකුලගෙන යනවා දිහා බලාගෙන එකයි ඒ කියන සතිය අල්ලන එක විතරයි කරන්නේ සතියට වැදුනහම ඇතුළට ගා ගන්නේ නැහැ ඒ ආපු දිහාවට යන්න ආරිනවා ඉතින් ඒක ඇත්තටම මේ අපි භාවනා කරත් නැත්නම් සිද්ධ වෙන දෙයක්. නමුත් අපි අර සිද්ධියේ මැදදී කුලප්පු වීම නිසායි අපි හැම වෙලාවෙම ඒකේ ස්වභාවික මරණයකට ඉඩ නොදී ඒක අපේ ඇඟේ දාගන්නවා. පොඩ්ඩක් පැත්තකටලා හිටපුවාම ඒක එහෙමම මේ ඒ සිද්ධියේ ස්වභාවික ඉවරයක් තියෙනවා. මොන තරම් ගොජ දාන දුකක් වුණත් ඒ දුක ඉවරයක් තියෙනවා. මම සම්බන්ධ නොවුනට දුකේ ඉවරයක් තියෙනවා. ඒක දැනගන්න නම් අර ප්‍රතික්‍රියා නොකරන ගතිය ඒක තමයි තපස කියන්නේ. ඉවසනා කියලා කියන්නේ මධ්‍ය ප්‍රතිපදාව අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැහැ. මේක ස්වභාවයේ නෙවෙයි අපේ. මිනිස්සයා ස්වභාවික වර්ණයේ ප්‍රතික්‍රියාවත් එක්ක තමයි මේ පරිණාම වෙලා තියෙන නිසා පරිසරයට ප්‍රතික්‍රියා කිරීම හරහා තමයි පරිණාමය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ ඇඟට ලේ බැහි වෙලා තියෙන ප්‍රතික්‍රියාව. දැන්ස කියනවා හික්මීම මාර්ගයේ ප්‍රතික්‍රියා කරන එක වෙනවන දැනගන්න පුළුවන් තරම් නොකර සිද්ධියට ස්වභාවයෙන් මුලැඳාග වෙන්න දෙන්න නැහැ. ඒක හරි අමාරු. දැන් එතකොට සම්මනේ දැන් ඒ ඒ අනුපස්සනාව ඉදා කරපු ඒ අනුපස්සනාව ප්‍රැක්ටිකලි ඉන ඩේලි බේසිස් එකට ප්‍රැක්ටිස් එකට දාන්න පුළුවන් ඔය ওই විදිහට ওই භාවනාව. නෑතර තව කවුරු හරි සම්බන්ධ නම් තව කවුරු හරි උන්ටම කුලප් වෙලා අපේ පාර්ට්නර් උන්ටම කුලප් වෙලා මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා කියනවනම් අපිට බෑනේ ඉවසන්නේ කවුරු හරි සිද්ධියක් වෙනකොට තව කෙනෙක් එක්ක නෑනේ මේකේ සෝෂල් ඉවෙන්ට් එකක් නේ. එහෙමනම් එයා පොඩ්ඩක් නැතර කියනවා හරි. මෙතන ඔයාට මේ දෙවිල්ලක් තියෙනවා. මම ඔයාගේ සම්පූර්ණ සිම්පතයිස් කරන. හැබැයි ඔයා ෂෙඩියුල් එක හදාගන්න මම සපෝට් කරන්න. මම ෂෙඩියුල් හදන්න යන්නේ. මම එපයි කියන්නේත් නෑ. එහෙම නැත්තම් කියන්න ඕනේ නෑ. ඔයා ලොකෝයි කියන නෑ. එහෙනම් කරවන පොඩ්ඩක් ඉන්න. ඔයක ඔහොම මම කියන්නේ තව දවස් දෙකක් ওই ප්‍රශ්න ටික බුදියන්න. තුන්වෙනි දවසේ උන්ට ප්‍රශ්නයක් නෑ. අපි එදා කොළබල වුණොත් තමයි ඔක්කොම තියෙන්නේ. යමත් වෙලා තියෙන අපිට මේ තනියම කරගන්න පුළුවන් ඉෂුව එකක් නම් කිය တဲ့ පොන් දෙයක් වෙච්චාවයි. දවස් දෙකක් මම මේ ප්‍රශ්න ටික පුදිනවා. මේ දවස් නැගිනකොට ප්‍රශ්න තියෙනවා සුත්තරෙත් වෙනවා. දෙවන්නේක ඉන්නවනම් එයාට කියන්නේ මට නම් ඇත්තටම මේක හැකියාවක් නැහැ. ඇඟීමක් නැහැ. අර මොකද්ද හොඳයි කියලා හිතෙන්නේ. ඔය සෝබ කොන්ෂස්නස් කතා කරනවා. අනේ ඔය ප්‍රොජෙක්ට් එක දෙන්න. ඔය පණින්න දැන් නෑ නෑ පණින්නේ මම ඔයත් එක නිතරම ඉන්නවා. ඔයත් එක මම සිම්පතයි. මට ඕනේ ප්‍රොපෝසල් එකක් ගේන්න. කියලා එයා කරගෙන යන වැඩේ දෙන්නවා. ඔයා තමයි ප්‍රොපෝසල් එක දෙන්නේ. මම ඔයාගේ අත්තඩකාරය විතරයි. යන්න දෙන එකයි තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට සිම්පති තියෙන ඉතන. එයා මේ සාකච්ඡා නිසා නෙවෙයි. මට එනවනම් ප්‍රශ්නේ මම මේක කරන්නේ ඔය ප්‍රශ්නේ ඕම යන්න ආරින්න. ඊට පස්සේ හොඳම උත්තරේ මම දන්නේ ඒක දැන් කියනවට වැඩිය කෙරෙන කාලයක් මට ඇවිල්ලා තියෙන්නේ. එදා ඉස්සර මම ඔබට නිකන් සාමාන්‍ය මැදිහත් උත්තර දෙන්න ජෙන්ටල්මන් උත්තර දෙන්න, ඩිප්ලොමැටික් උත්තර දෙන්න පිළිබඳ. දැන් කරලා තියෙන්නේ නෑ වුණා වගේ පීරියලියට වෙන ගානව නෑ වුණා වගේ හිටපුවම මේ අනික ගානට ප්‍රශ්න ගෙනා පෙන්නන රීදි බන්දේසියක් උඩ ගෙනල්ලා උත්තරේ ගෙනත් දෙනවා. මේ කරුණා කළා ගැත්තා කණු කම්පා කරලා උත්තරේ බාර ගන්න ඉක මොකක්වත් නෑ. හිතා ගන්න බෑ. මේ ගැබ්බල මලට දුරුදුක් කියලා එකක් හැදෙන්නේ ඒගොල්ලන්ගේ මානසික රෝගියත් නැත්නම් හන්දෙන්නේ පැටියාගේ මානසික රෝගියත්. ඥානන්ද සාංශ කියලා කියනවා දොළ දුක කියලා කියන්නේ ද්වි දුක කියන එක දුක් දෙකක් දෙන්නගෙම අපතව්‍යයේ ලේ වලට පිට වෙනවා. දඩුවගේ අපතව්‍යයත් ලේ වලට පිට වෙනවා. තමන්ගෙම වෘත්තියම පරිවෘත්ති ක්‍රියාවලින් අපතව්‍ය පිට වෙනවා. පිට වෙනකොට මේ බ්ලඩ් සර්කියුලේෂන් එකේදී ඇති වෙන මේ යුරික් ඇසිඩ් වැඩි වීම නිසා ඇති වෙන විකෘතියක්. දොළ දෙකක් දුක් දෙකක් මේ සික්‍රීෂන්ස් දෙකක් එකතු වෙනවනේ. දැන් අපේ වණන් ආවා කිඩ්නි වලට ගියා අයින් කරා. දැන් අර බ්‍රූන මේකේ බ්‍රූන පෝෂේ බ්‍රූනේ නැත්නම් ෆීටස් එකේ එනවා ඉඳගත්තා ඒක බොහොම ශීඝ්‍රයෙන් එනවා. ඉතින් එනකොට එන බැලන්ස් එකක් එන්නේ කියලා කියන දොරදෝ කියලා කියන ද්වි කියන වචනේ තමයි උභය කියන වචනෙන් ආපේකක් තමයි දොළ දුක් දෙක කියන එක තමයි කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටම අපිට දරන්න පුළුවන්. ඩබල් ඩෝස් ආවොත් එතකොට ආහාර පද්ධති අර මේ මෙන්ටල් සිටුේෂන් එක වෙනස් වෙනවා. එයාට ඇසිස්ටන්ස් ඕන වෙනවා. මේකට පුළුවන් ප්‍රොපරල් සෙප්සිස් කියලා එකක් තියෙනවා. එක්කෝ බබා හම්බෙන්නේ බබා හම්බුනන් පස්සේ කොල්මාදයක් වගේ වෙනවා. ඒක අනිත් වෙනදු මාස 6ක් යනවා. ඒ අතරතුර අම්මා එහෙම බැලුව දරුවා මැරුවොත් එයා දරුවන් හම්බ වෙන්නේ නැහැ. කොම්පස්මෙන්ටිස් කියන්නේ ඒක හේතුව මේ කොහොමද කාසියරේන එක. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්න කාලේදී ඒගොල්ලෝ දැනගෙන හිටියේ මානසික රෝග ගැන විශාල ඒකේ හැම එකම ඉන්නේ අම්මගේ යුටරස් එක නිසා කියලා. ඒක තමයි යුටරස් එක තියෙන අනිත් නම තමයි හිස්ටර් ඒකෙන් තමයි හිස්ටීරියා කියලා හැදලා තියෙන්නේ. ඒ දවස්වල හිටපු වෛද්‍යවරු ඔක්කොම හිතන්නේ ඕන දෙයක් ආවොත් හිස්ටීරියා කියනවලු. ඒ කියන්නේ අලුතෙන් ආව බබාගේ කර්මී. එනේ හැබැයි ඒක කාල් ගස්ටේලියෝ මියාගේ ගෝලයා එයා මුගක් හරියට විස්තර කරලා තියෙනවා. නමුත් ඒ පදතියේ එහෙම තිබිලා තියෙනවා. මුගක් හරියට ඊට පස්සේ වෛද්‍යවරුන්ට කියලා තියෙනවා. කොහොම වෙන ලෙඩ එක්ස්ක්ලූඩ් කෙරුවොත් විතරයි උඹලා හිස්ටීරියා කියන්නේ. එහෙම නැත්නම් WPB එකක් කරන. ඒ කියන්නේ වේස්ට් පේපර් බාස්කට් එක. ඔක්කොම දාන අර්ගය. අම්මගේ හිස්ටීරියා නිසා මේක කියලා කියන්නේ නැහැ. ඇත්තටම තාමත් ඒවා ඉතින් අලුතෙන් හොයමින් හොයමින් ඒ තියෙන දැනුමට එකතු කරන එකතු කරන යනවා අපේ සිංහල ක්‍රමයේ තියෙන වැදුගේ සංඥා කියලා එකක්. වැදුගේ සංඥාවට පස්සේ අවශ්‍ය ඇටෙන්ෂන් නොලැබුණොත් එමේ අම්මට විකෘති ඇති වෙන්න පටන් ගන්නවා. කායික මානසික විකෘති ඇති වෙනවා. ඒක ඇත්තටම එහෙම වුණොත් ඒක නැන්දම්මට යයි අම්මටයි දෝෂයක් වෙනවා. වැදුගේ සංඥා ඉඳ හැදුණා නම් ඒ කියන්නේ සීතල රෝගයක් කියලා කියන්නේ. මේ ඊට පස්සේ අම්මා දරුවෝ වැදුවාන් පස්සේ ටිකටම විකෘතිකට යනවා. ඉතින් එහෙම කෙනෙක් අතින් දරුවා මැරෙනවා නැත්නම් මානසික අසහනපත් වෙනවා වගේ වෙන්න පුළුවන්. ඉතර උනේ ඉතින් අතර වචින සාමාන්‍ය වින්නපු අම්මා කෙනෙක් එක්කනේ කටයුතු කෙරුවේ. ඉතින් ඊට පස්සේ දැන් කරලා තියෙන්නේ ඒව නොවන විදිහට අර වෛද්‍ය පහසුකම් හරහා තමයි කරන්න යන්නේ. නමුත් තාමත් සම්පූර්ණ සංසිද්ධිය අපි දන්නවා කියලා කියන්න බෑ. එන්න එන්න එන්න එන්න ටික ටික ටික ටික දැනුම වැඩි වෙගෙන යනවා. Ehm, කර්මයක් හැටියට ලෙඩක් හැදෙනවා. ඒක ඒක බේත් ගත්තාම ඒක බලක් බලක් ඇත්තම කියනවා වළක්වන්න බෑ කියලා කර්ම දෝෂ නැත්නම් මේ කර්මජ රෝග කියන ඒවා වෙද වෙදකම කරනවා කෙරුවට මේ වෙදකම් කරලා කරලා කරලා බැරි නම් කියනවා ඕක කර්මයක් කියලා. ඒ වෙදකම් කරන්න එපයි කියලා කියන්නේ කවුරක්වත් ඒක දන්නේ නැහැනේ කර්මජද කියලා. චිත්තජද උතුජ ආහාරජ වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය කරන්නේ ඒ ක්‍රමවල ඉදකම් කරනවා. ඉදකම් කරලා කරලා කරලා බැරි වෙනකොට දැනගන්නවා. දැන් අපිට පුළුවන් දැනගන්න අපි කියනවා කර්මය අදහන් නිසා ඕක කර්ම දෝෂයක් කියලා. පාපිච්චෙන් දෝෂ නෙවෙයි කර්ම දෝෂ. ඒ කියන්නේ සමහර අධිකා දෝෂ දෙක එනවා බැරි වෛද්‍ය විද්‍යාවේ හැටියට කියනවා ඒවට උත්තරයක් නැහැ. එහෙම නම් කර්මයක්. වෛද්‍ය විද්‍යාවේම කර්ම කියන එක ඇට්‍රිබියුෂන් එකක් නෙවෙයි. අපේ තියෙනවනේ හේතු හතරක් කර්මජතිත්ත උතුද ආහාරද කියලා. ඒ නිසා අපි කර්මජත කියලා දැනගන්නේ ප්‍රතිකාර කරලා බැරි වුණොත් විතරයි. ඒක නිකන් අර වේස්ට් පේපර් බාස්කට් එක තමයි. සාමාන්‍යයෙන් මගේ මේ වැඩකෝලේ යාළුවෙක් ඉන්නයාට මසල් ඩිජෙනරේටින් ඩිසීස් එකක් හැදිලා තියෙනවා. යාට දැන් තව වැඩි කාලයක් නෑ ජීවත් වෙන්න. මම එයාගේ යාළුවෙක් කොලික් කෙනෙක් වශයෙන් මොන වගේ උදව්වක් කරන්න පුළුවන් මේ භාවනාව. ඒ ප්‍රොෆෙෂන් එක මොකද? එයා මොකද කරේ? දැන් එයා රසා මොකද එයා? දැන් එයා කරපු IT වල වැඩ කරනවා. කියන්නේ ලීඩ වෙන්නේ ඉස්සල්ලා ඉතින් IT පැත්තේ. හොඳ හොඳ ඉන් බ්‍රිලියන්ට්. ඒ කියන්නේ දැන් රසාව කරන්නේ නැහැ. මොනවක් කරන්න බෑ ගෙදර එයාගේ ඇඟේ දැසෙන මස්ල් මෙහාට යනකම් වැඩ කරන්නේ. දැන් හොකින්ස් වෙලා තියෙන්නේ තේ හොකින්ස් කිය හොකින්ස් ඒතිෙදිත් ගහගෙන මේ මේ තාම ලෝක මත හෙලි කර ගන්නවා. මිනිහකට ග්‍රැෆික් ෆෝම් එකක් ඇවිල්ලා තියෙන්නේ එයාට මයින්ඩ්ෆුල්නස් කියන එක වගේ කොමියුනිකේට් කරන්න පුළුවන්ද? නැකට මයින්ඩ්ෆුල්නස් එක. ඔව්. නැකට කතා කරන්න ඔළුව ඒව වැඩ මං කියන්නේ අපේ කියලා කිව්වොත් degenerating degenerating තමයි. නමුත් මේක end end consuming බව දන්නවා. ඒකෙදි මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් ඉන්න එක වටිනවා කියන එක කොමියුනිකේට් කරන්න පුළුවන්. ඔව් ඒක මම දැකියා භාවනා කරපු නැති. භාවනා කියන වචනේ දාන්න එපයි කියලා මම කියන්නේ. භාවනා කියන එක නෙවෙයි. Now you are in downfall. Terminal. Degenerating. But still can you be aware in the present moment Now I am in the downfall, I am in the degenerating path කියලා වර්තමාන මොහොත ගන්න පුළුවන් දෙකින්. එයාට තේරෙන්නේ ඇයි ගන්න කියලා. ඒකට රිලිජියස් ඕනෙත් නැහැ, භාවනා වචන ඕනෙත් නැහැ. මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්කම තියෙනවා කියලා. ගන්න පුළුවන් නම් Taman එතන ගිහිල්ලා හරි කමක් නැහැ. එයාට කන තියෙන දවසේ එක චිත්තක්ෂණයක් හරි ඒ වර්තමානයේ ඉන්න එක පොඩ පොඩ පොඩ වැඩි කරන්න පටන් අරගත්තොත් එයාට දුක පිළිබඳව අවබෝධය අපිට වැඩි ශීඝ්‍රයෙන් ගන්න පුළුවන්. ඒක එයා හොඳටම දන්නවා දැන් මේ පෝරකේට ලියලා වගේනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා යාට කරන්න තියෙන්නේ මේ අපි අපි දැනගන්න ඕන දේ තමයි එහෙම ඩීජෙනරේටින් කන්සියුමින් ඩිසීස් එකක් තිබුණත් වර්තමානට හිත ගන්න පුළුවන් සතියේ තරම් බලවත්. හැබැයි එයාට එයා වෙහින් කරන්න බෑ. ඒකට කවුරු හරි සජෙස්ට් කරන්න ඕනේ. සජෙස්ට් කළා එයාට කොන්ෆිඩන්ස් දෙන්න ඕනේ. දීලා යත් එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඕනේ එක චිත්තක්ෂණයක් හරි. දවසේ නැත්නම් එක පැයක මම දැන් මෙතන ඉන්නවා. just in the present moment ඒක පුරුදු කරලා ඒක කැචින් නම් තව දවසයි දෙකෙන් තුනෙන් වැඩි වෙලා යනවනම් හොප්ෆුල්. ඒකට ගණ්ඩත් බැරි තරම් ඩෙස්පරේට් නම් එහෙමනම් ඉතින් ඇත්තටම අපිට හුක් එක ගන්න තනක් නැහැ. පුළුවන් තරම් ගිහිල්ලා බලන්න ඕනේ රිලිජියස් තාන්න එපා. ස්පිරිචුවල් පැත්තක් මොකුත් එපා. ඇට අයිතිකාරයනේ. එයාට කතා කරලා කියන්න තියෙන්නේ maybe here and now. එයා දන්නේ නැහැ කොච්චර අයිති වුණත් here and now කියන එක එක්ස්පීරියන්ස් එක දන්නේ නැහැ. ඉතින් එයාට අර පොඩි දරුවෙකුට කියලා දෙන්නා වගේ කියලා දෙන්න ඕනේ here and now වෙනකොට මෙන්න මෙහෙම experience එකක් තියෙන. You are still not dead. You are not sleepy. You are not unconscious. What is the sign? What is the signal to say that you are not dead? නැතේ එයා කන්ත එයා කැමති වෙන්න එපා. එයාගේ ආලුවකට විතරයි අප්‍රෝච් කරන්න පුළුවන් නෑ. හැම කෙනාටම කරන්න බෑ. එයා කැමති වෙන්න ඕනේ. මෙයා ඉන්නේ බෙඩිවලන්ට් කියලා. විනිවිලන්ට වගේ මෙයාට අමර එක්සර්සයිසස් දෙන්නත් හොඳ නැහැ. එයාට දෙන්න තියෙන බොහොම සිම්පල් වැඩක්. ඒක ඒක කිසිම මතයකට අහුවෙන්නේ නැති, රිලිජන් එකට අහුවෙන්නේ නැති එකක්. ඉතින් ඒකයි ඔය සතියේ තියෙන සුවිශේෂී ලක්ෂණය. සතිය කිසිම ආගමකට අයිති නැහැ. අනික් ආගම් ක්ලේම් කරන්නේ නැති එක වෙනම කතාවක්. ඒ නිසා මේ සතිය දෙනකොට භාවනා කියන වචනේ දාන්නේ නැහැ. පුළුවන් තරම් ඒක අයින් කරන එක උඟ දෙනෙක් කියනවා මේ බුද්ධ ආගම මේ අව탁සය කිරීමක් කියලා. අව탁සය කියන්නේ සතිය යුනිවර්සල් ලැන්ග්වේජ් එකක්. බුද්ධඝම භාවනා කියන කොටද රිලිජියස් භාවනා කියන එක තියෙන්නේ කර්මසා කර්මවල අදහනයිට විතරයි. මයින්ඩ්ෆුල්නස් එකක් නෑ. මේ ක්වොලිටිස් Taman දැනගන්න ඕනේ. ඒකල යාර කියන්නේත් නෑ මේකේ තියෙන ස්පිරිචුවල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. කියන්නේ we here and now you are now in front of me. So when I am not here how do you know that you are here and now? කියලා එක්ස්පීරියන්ස් එක යාට කොමියුනිකේට් කරන්න පුළුවන් මට්ටමට හදාගත්තා. එක්ස්පීරියන්ස් කළා විතරක් මදි. එක්ස්පීරියන්ස් කරපේකන එයා තමයි විශ්වසනීය කෙනෙකුට කොමියුනිකේට් කරන්න ඕනේ. Yes, I can be here and now. It is excruciating. It is painful. It is desperating. It is panic. But I can be here and now කියලා. එන්නේ ඒක වැඩි කරන එතන එතන තමයි first crack එක අපි දෙන්නේ. ඊට පස්සේ ඉතින් කුඤ්ඤ තියලා ගහන එකයි තියෙන්නේ. ඒ here and now එක වැඩි වෙන්න පටන් අරගත්තොත් ඇත්තටම මේක පුදුමාකාර healing effect එකක් තියෙනවා. ඒ ඔය කොච්චර જાති උනත් නැගිටින්න පුළුවන් තරම් ඉඩ තියෙනවා. මොනවාද එයා මේක මර්කියුලේට් කරන්න power of mindfulness power of mindfulness පොත දෙන්න ඒකලා මේ කියවන්නේ මේ ඒකට ඇත්ත රිලිජියස් පොඩ්ඩක් තියෙනවා බුද්ධහමතුන්ගේ කොටේෂන්ස් වගේ අපෙන්නනවා ගන්න power of mindfulness එකේ introduction එකේ first chapters දෙක විතරක් කියවන්න කියන්නේ ඒකදී ඒක ඒ ස්වාමීන් වහන්සේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා අපි මේ සතිය අමතක කරලා මොන ස්කිල් එක ඩෙවලොප් කරත් සතිය මැරෙන්නේ අපි කොච්චර කාට සැලකුවත් සතිය මැරෙන්නේ නැහැ. කොයි විලාකාරී සතියට වරෙන් කියපු ගමන් මේකට නම්බුකාර විදියට කියලා සීට් එක දෙන්න ඕන. දිනුන ගමන් මිනිහා ගන්නවා පාලනේ අතට. ආය මොන යකා කිව්වත් හරියන්නේ නැහැ. සතිය අන්නේ තියෙන ක්වොලිටි එක බුදු කෙනෙක් විතරයි දන්නේ. අපි හිතුවට ලෙඩ වුණාට, පහත් කුලිය කිව්වට, දුප්පත් වුණාට සත්‍ය කිසිම වෙනසක් නැහැ. එයා දන්නෙත් නැහැ. අපිට ගිහිල්ලා ඒක එයාට පොවන්න ඕනේ. ඉතින් අපි යන්නේ එතකොට එයාට මේ බෙනිවලන්ට් නැත්තම් මේ හිතසුව පිණසන කෙනෙක් නේ අපි මේ වෙලාව විතර ගිය කෙනෙක් නෙමෙයි කලින් දන්න මනුස්සයනේ. ගිහිල්ලා පොඩ්ඩක් කතා කරගෙන ඉන්න එක තියෙනවා. ඒ නිසා හොඳට සත්‍ය කියන එක ඩිෆයින් කරගන්න ගිහිල්ලා එයාට සතිය කොහොමදත් එයා ඉන්නේ. එයා දන්නේ නැහැ. ඒ කාටට කොමියුනිකේට් වෙච්ච දවස තමයි යාට ඒකේ ආනිසංස එන්න පටන් ගන්න. එයාට පුළුවන් වෙන්න ඕනේ එක්ස්පීරියන්ස් එක කියන්න. අන්නස ලක්කය අපිට කියන්න බැහැනේ කෙනෙකුට භාවනා කරන්න හරි කරන්න හරි පෙර කරපු පින් පව අනුවනේ සම්මත සිද්ධ වෙනවා කියලා කියන්නේ. එහෙම වුණාම දැන් මතු පරම්පරාවට අපි මොන වගේ දෙයක්ද කොහොමද අපි යොමු කරන්නේ මේකට මේ මාර්ගයට නෑ අතන භාවනා කරන්න පෙළඹෙන්නේ කර්මානුරූප විතරයි කියලා එහෙම නියමයක් නෑ භාවනා කරන කෙනෙක් සන්තෝෂෙන් ජීවත් වෙනවා නම් තව කෙනෙක් හොරකම් කළා සන්තෝෂෙන් තව කෙනෙක් සතෙක් මල්ල සන්තෝෂෙන් තව කෙනෙක් කාමීත්‍යාචාරය කළා සන්තෝෂෙන් තව කෙනෙක් බොරු කියලා කියලා සන්තෝෂෙන් තව කෙනෙක් බීලා සන්තෝෂෙන් භාවනා කරන එක මොනකට සල්ලි විඳන් කරන්නේ ඒ ජොලියේ ඉන්නවනම් ඒක කෙනෙක් දකින්න ඉඩ තියෙනවා මොකද හැම කෙනාම සතුටින් හොයන්නේ හැම කෙනෙක්ම සතෙක් මරන්නේ විහිළුවට නෙවෙයි. බුදුන් කියන්නේ මේ මනසට ඒක ප්‍රයෝජනයක් තියෙන. සමහරවන්නේ ඔබ කොච්චර එපයි කිව්වත් ඒ ප්‍රයෝජනේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් මොනව කරන්නේ? ඊවසේ හොරකමක් කරන්නේ අසර් ප්‍රයෝජන තියෙක ඒක දීපන්. නැත්නම් හොරකම් කරන්න එපා කිව්වා හරිනොයි. ඒ කාමීත්‍යචාරය කරන්නේ යාට ඒක සතුටක් තියෙන නිසා. ඒ ස්පර්ශයෙන්මයි හටගන්නේ. මේකට ගැළපෙන යමක් නොදී ඊවසේ ගමනක් ඒ ට්‍රේඩ් කරන්නේ. භාවනා කරන යෝගාවචරය කියනවා ලද්දාමු ධානි බුතින් බුඤ්ජමාන නොමිලේ ලද්දා වූ මේ විවේකයෙන් සැපෙන් ඉන්න. ඉතින් ඒක දකින්නකොට ඕන කෙනෙකුට හිතෙනවනේ කොහොම මේකත් පොඩ්ඩක් කාලා බැලුවොත් හොඳයි කියන්නේ. නිකන්නේ දෙන්නේ. එනිසා භාවනා කරන මාසේ hina වෙන එක තමයි ජොලිය තියෙන්නේ. කොහොමද අපිට ඒ අපිට පරපෑමක් හෝ නැතුව එහෙම නැත්නම් ඒගොල්ලොන්ට මේ ආදර්ශේ කියන්නේ ක්‍රියාවෙන් විතරක් දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම present and pleasant be present and be pleasant. ඕනම කෙනෙක් family එකම එකට භාවනා කරන ඒකට පොළඹව ගන්න එක නෙමෙයි කියන්නේ. සමහරව අකමැති මුත් කරලා තියෙනවා. මම දැකලා තියෙනවා අකමැත්තෙන් කරලා තියෙනවා. මගෙන් බත් කරනවා මේ විල බෑ බාඩිය. ඒකවත් වැඩ කළා තමයි හරියනවා. ඒක ටිකක් ඔව්. නෑ ඒ වගේ දැන් ඉන්නවා හතර පහ දෙනෙක් වගේ. ඒගොල්ලන්ගේ ඒ ස්වභාවයෙන්ම ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ වෙලාව ඇතුළත මේ ඇතුළත ඇතුළත අපි අපි ඔක්කොම ටෙලිවිෂන් එක ඔෆ් කරනවා මේ ගිස්ලා හම්බෙන රූම් එකේ ඉඳලා භාවනා කරනවා ඔයාට බැන්න ඔයා වාඩි වෙලා ඉන්න. පොඩියුම් පුංචි කාලේ ඉඳලා පුංචි උන්ට කරන්න දැන්නේ. ඒක අර එක ක්ලිප් එකක් අතම හිතන්නේ ඉන්ෆන්ට් මෙඩිටේෂන් කියලා තිබුණා YouTube එකේ එකක්. අම්මයි තාත්තා දෙන්න භාවනා කරනවා. පොඩි එකා මෙතන තියාගෙන. බුරුමේ. උට යන්ට ඉඳගෙන ඉන්න විතරයි පුළුවන්. ඌ මෙහෙම බාන කරලා අම්මට ගානක් නෑ අන්තිම කරකිලා කරකිලා කරකිලා ගිහලා අම්මා ගොඩක්කට වැටලා එහෙම ඉන්න විනාඩි 3ක විතර කේප් එකක්. හරි පුදුම හිතෙනවා තාත්තා හැවත බාන වෙනවා තාත්තට මොනම ගානක් නැහැ. තාත්තා බාන කරන අර පොඩි එකත් අර අම්මලා කරන පුරුද්දට එහෙම කරන පටන් ගන්නකොට පොඩ්ඩක් ඉන්නවා ඉන්නකොට ඔය කරකිලා හොඳටම පේනවා හරි නැචරල් කියලා. ඈ? ඉතින් ඒ කියන්නේ අර දෙන්න කරනකොට ඒ දරුවට 6ක් 4ක් තේරිලා නෙවෙයි. ඉතින් අම්මා කියනවා ඔයාට ඔය ඕන දෙයක් කරන්න ඩොක් ඉඳගෙන මම භාවනා කරනවා. අන්ද දක්කලා ඊළඟට වැදුනා පස්සේ ඒකයි හේම බුදින අම්මා භාවනා කරනවා තාත්තා භාවනා කරනවා මුණගිටලා බලනකොටත් ඒකනේ පේන්නේ. ඒක බලපෑමක් තමයි. හැබැයි ඒක සමහරුන්ට ඒක හරියනවා. සමහරුන්ට අර කියන විදිහේ දැනුම් තේරුම් තියෙන කෙනාට ආදර්ශය තේරෙනවා. ඒ නිසා අපිට ඇත්තටම ඒක අපේ බයි ප්‍රොඩක්ට් එකක්. අපිට හම්බෙන්න ලාභය දා අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි be present and be pleasant. හැම වෙලාවෙම අවදියෙන් හැම වෙලාවෙම සතුටින් ජීවත් වෙනවනම් ඒක දැන් බුදුහාමගේ රූපයක් අපි බුද්ධිය ගහගෙන ඉන්නේ මොකටේ? ජොලිය හිට මිනිසෙන්. ඒක හැම විශ්වම මෙතන සිටිය තියෙනවා. හැබැයි සතියේ ඉන්නේ ඒක වෙන්නේ. සතිය වඩා ගන්න ඕනේ සිහියෙන්නේ. සිහියෙන් වැඩුවම සතිය කියලා තැම්පත් වුණාම ඔක්කොම නැති වෙන එකපාරට සතිය එළියට එනවානේ. මතක් වෙනවා. ඒ කියන්නේ මරණ මොහොතේ වුණත් මතක් සතිය තියෙනවා නම් වැඩිලා ඒක ඉස්සරහට එනවානේ. ඇත්තටම ප්‍රකාශනයේ සතිය සිය කියන දෙකට අර්ථ දෙකක් දීලා තියෙන නමුත් දෙකම එක වචනේ තියෙන්නේ. ඒක වෙන විදියකට කියනවා නම් මේ මහත්ම කියන්න හදන දේ බුදුජානනාංශයේ කිම්මූලක සූත්‍රයේදී නැත්නම් සාරිපුත්තු සමිති සූත්‍රයේ දෙකේම කියනවා සතාධිපතිය සබ්බේ ධම්ම. මේ ලෝකේ තියෙන කොයි දෙයකට සතිය ප්‍රධාන වෙලා ඉවරයි. උඹලා ආයේ වඩන්න දෙයක් නැහැ සතිය තියෙනවා. නමුත් ඒකට ගරු කරන්න තියක වෙලා තියෙනවා. එනිසා කොයි වෙලාවෙත් ශ්‍රද්ධාවයි, වීර්යයයි, සමාධියයි, ප්‍රඥාවයි පැත්තක දාලා සතියයි වැදගත් වෙන්නේ කියලා ඉස්සරහට ආපු ගමන් එයා එයාට එයාට නිසි තැන දීම විතරයි කරන්න ඕනේ. කොහොමද සතියේ කෘත්‍ය කරනවා. අපි කොච්චර සතියෙන් කෘත්‍ය කරලා දුන්නත් අපි ස්තුතිය දෙන්නේ ශ්‍රද්ධාවට. ස්තුතිය දෙන්නේ වීර්යයට. ස්තුතිය දෙන්නේ සමාධියට. ස්තුතිය දෙන ප්‍රඥා නිසා සතියේ අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරන්නේත් නැහැ. එයා කොහොමඩක්වත් වැඩේ කරනවා. කවදා හරි ඥානවන්තයෙක් කරන්නේ මේ ඔය කවුරු මොනවා කරුවත් ඒ ලස්සනට මම කියන්නේ ඒකයි සතියේ ගියේ බලමයිමේ power of mindfulness එකේ first chapter දෙකේ හරි ලස්සන ඥානපෝනික හඳුර කියනවා. සතිය තමයි කෘත්‍ය කරන්නේ. අපි ශ්‍රද්ධාවෙන් තමයි මේ කුණේ කියලා කියනවා. වීර්යයෙන් තමයි මේ කුණේ කියලා කියනවා. සමාධිය ප්‍රඥා ඒක සතිය පස්ස ගන්න එපා. සතිය එහෙම ගුණයක් නැහැ. දැක ස්තුතිය දුරු දුන්නයි කියලා නිකන් ඉන්න. එයා කරනවා. නමුත් ඇත්තටම අපේ වැඩේ කරලා දීලා තියෙන සතිය. ඥානවන්තයා ශ්‍රද්ධාව, විරිය, සමාධි, ප්‍රඥා පැත්තක දාලා සතියට කතා කරලා කියනවා ඔයා නායකත්වය ගන්න. ගත්ත ගමන් අර ඔක්කොමල ලස්සන දෙයත් එක්ක එළඹිලා වැඩ කටයුතු සිද්ධ වෙනකොට කරු කටයුතු මිනිහට කරු කරනවා. ඒ නැත්තම් කිසිම කෙනෙකුට සතිය වඩන්න දෙයක් නැත්තේ නේ. මනුස්සාත්මයේ භාවයත් එක්කම ඒ හැම ධර්මතාවයකටම මූලාසනය ගන්නවා. පස්සේ අටුවාචාරින් වහන්සේලා ඒක පින්නන්න අදලා තිනවා සතිය මූලාශ්‍ර මුල් වෙන්නේ ධර්ම වලට විතරයි හොඳ පැත්තට විතරයි කියලා. මොකද සම්මිති සූත්‍රයේ තියෙනවා හැම විතක්කයකටම. අප විතක්ක කාමයේ ඥාමේ ප්‍රඥා කෝචර විතක්ක කොයි එකට සතිය මුල් වෙනවා කියලා. ඒ නිසා අපි මේ කරලා තියෙන්නේ මේ මෙතෙක් කල තනක් දුන්නේ නැති කෙනාට ඇත්තටම තන දිය යුතු නොදිය වූ එකනට අපි අමෝරාවෙන් ගිහිල්ලා මූලාසනේ කණ්ඩේ කියලා වැඳලා හැබැයි මූලාසනේ යනකම් self propose කරන්නේ නැහැ කියලා තියෙනවා මේ සතිය කියන්නේ අනේ මුචතර කල මම වැඩ කර හිටියා මට chance අදීපංකෝ කියන කවදාවත් කියන්නේ සද්ධාව පැනලා දෙනවා. වීර්ය පැනලා දෙනවා. හැබැයි ඥානකොණික හමු කරනවා සද්ධාව විශ්වාස කරන්න බෑ. ඉඳපු ගමන් අතල දාලා පැනලා සතියට දුන්නොත් මුල් වුණොත් සතිය කවම කවදාකවත් ඒ මනුස්සයාව අතහැරලා පාවා දෙන්න කෙනෙක් නැහැ. ඒක තමයි සතියේ තියෙන සුවිශේෂී ගුණය වීර්යයේ සද්ධාවේ සමාධි ප්‍රඥාවේ නේ ඒවා වෙලාවක හයි පොටෙන්ෂල් ලොකු වැඩ කරලා දෙනවා නමුත් ක්‍රෙඩිබිලිටි සතිය අහිරිම ක්‍රෙඩිබල් එක චිත්තක්ෂණයක එක සැරයක් අඳුනලා දුන්නා පස්සේ ඒ දැකපු දේ කවදාවත් අමතක කරන්නේ ඉතින් අපි මේ කරන්නේ මේ භාවනා කරනවා කියලා manussත්ත් මනුස්ස භාවයත් එක්කම අපිට හම්බෙච්ච මේ වටිනා මේ එන්ඩාවමන්ට් එකක් කියනවා. පොටෙන්ෂල් එකක්, භව සම්පත්තියක් නිසි තැනදීම පමණයි. ඒක නැත්නම් අලුතින් ඇති කරනවා කියලා හෝ එහෙම නැත්නම් අලුතින් පුරුදු කරන දෙයක් නෑ මිනිස්සුන්ට සතිය කියලා. පොඩි බබාගේ කොහොමද? කොයි එකකටත් තියෙනවා. ඉතින් ඒකට කියන්න තියෙන අපේ මේ මේ ලාභ සත්කාර සම්මාන සීලෝක වල තියෙන ආශාව නිසා මේ ශ්‍රද්ධාවට වීර්යයට සමාධිය ප්‍රඥාට තැන දීලා මේක ආගමක් කරගෙන මේක රණ්ඩු කරගෙන දැඟලුවාට සතිය මොන දෙයකටවත් මායින් කරන්නේ නැහැ. හැබැයි අයිතිවාසිකම් දා ඉල්ලීම් කරන්නේත් නැහැ. තැන දුන්නට පස්සේ යාට සම්පූර්ණ හැකියාව තියෙනවා මුළු දෙද්දියම පාලනය කරන්න. එතකොට කියනවා හරියට රාජ්‍ය සභාවේ රජුරෝ රාජාසනේ ඉන්න ගමන් මුළු කැබිනට් එකම ඉන්නවනම් ඕන විනිශ්චයක් ගන්නලා ඕන තීන්දුවක් ගන්න පුළුවන් එතන. අන්න ඒ වගේ රාජ්‍ය සභාවේ පිරිච්ච ගතිය එන්න පටන් ගන්නවා සතියේ මුල් තැන දීපු ගමන්. අන්න ඒක සත්තුන්ටත් තියෙනවා සාමාන්‍ය සත්‍යක් තව සත්‍යක් කල්ල ගන්න යනකොට නෑ සත්තුන්ගේ තියෙන එකට සාජාසිතී සතිය නෙවෙයි මනුස්සයර විතරයි ඒ සතිය ඉස්සර වෙලා තියෙන්නේ ඒක නිසා මනුස්සාත්ම භාවයේ දුර්ලභයි power of mindfulness power of mindfulness yeah. නෑ මේ හලාගොන් මහත්තයාට ඊමේල් එකක් එවන්න කවුරු හරි මේ මහත්තයා ගාව ඔක්කොම තියෙනවා සොෆ්ට් කොපි එකක් එවාවි මේ මට මේ power of mindfulness පොත එවන්න කියලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ඉස්සක්සක් මම මේ පහට සිටින්න ද්විෂණේ පැයකුත් වෙනවා ද්විෂා පහට විසයි ඕව වැඩක් නැහැ මොකද ඕ මොනවද ඔය කතා කරන්නේ? ඔය සාකච්ඡාවේදී අහන්න ඕන දේවල්ද ඔවා? මොකටද? ඉංග්‍රීසියෙන් බලතියි. ඉංග්‍රීසියෙන් තියෙන්නේ. නිකන් පුරතල් වෙන්න හදනවා, බබා වෙන්න හදනවා. මේ පොත ගෙන්නගෙන කියවන්න. එතකොට අනික කෙනෙකුට ආපම කියලා දෙන්න. තාම මොනවද මේ අපිට මොකද්ද බලලා මැට් එකේ උනාම මොකෝ මේ වලට. ඔය ඔය නිකන් පිස්සු අපේ මේ කට්ටිය ඉස්සර පිස්සු දුන්නා. ඕව ඕව වහගන්න දැනගන්න එපා සාකච්ඡාවට ආවට. අපිට කාලේ වටනකමක් තියෙනවා. මේ මස් මාළු කන ගෙදරක ළමෙක් උපතින වෙජිටේරියන් නෙමෙයි. ඒ පෙර එහෙමම කියන්න බෑ. නමුත් මේ මාත් ඒ වගේ සිද්ධි දැකලා තියෙනවා. ඒක ඉතින් ඒ මොකක්ද මිෂන් එකට ආපු එකෙක් වගේ පේන්න තියෙන්නේ. මේක ඉතින් කට්ටියට පණිවිඩයක් දෙන්න අවිල්ල තියෙනවා. ඒකේ අනිත් පැත්තත් එනවා. හොඳට සිල්වන්ත ගෙවල් වල ඒ වගේම අඟුලි මාල්ලත් උපදිනවා. සම්මත උදාහරණයක් මේ අම්මයි තාත්තයි භාවනා කරන පොඩි පොඩි බලන්නේ මම මගේ පොඩි ඇස් එක්ක භාවනා කරන්න කතා කරනකොට එයාලා මගේ ලොකු පුතා කියනවා මට කම්මැලි මේක කරන්න ඕනේ අර කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ෆෝස් කරන්න නැතුව a, a situation where you're not forcing the child to do something where they don't want to do it. So you have to tell that, okay, never mind, you do or not, but I am going to sit, don't disturb me. So if the younger generation, uh, uh, sisters and brothers going to do, don't disturb them. If you like, you can sit. I'm not forcing you, but this time for meditation for today. ඒකත් force එකක් තමයි ඒක ඌට ඒක තේරෙන්නේ නැහැ නේ ඒකත් ඇත්තටම force එක ඒක I am going to see do you have any objection am I contradicting you sorry එතකොට එතකොට යාට අර යාර පුද්ගලික තීන්දුවක් ගන්න වෙනවනේ එතනද කව වෙන කව යන එක වළක්වන්නත් එපා ඒ කියන්නේ ඒ ඒවයි දැන් තේරෙනවා මම දැන් මම මෙහෙම දැන් මෙඩිටේෂන් ට්‍රීට් එකට යනවා කියනම දැන් එයාට තේරෙනවා මම දිහිතනවා කියලා. මොකද යන්නේ ප්‍රශ්න අහන්නේ. ඒ වයිම් කියලා කියන්නේ ඇංග්‍රි යං මෑන්. ওই වයසේදී හැමතේටම විරුද්ධ වීම තමයි ඇගේ හොබි එක. නේද සම්පූර්ණවට විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි මට chance එකක් තියෙනවා මම ගෙදර ආවිල මට භාවනා කරන්න. ඔයා ඒකට විරුද්ධද? කියලා කෙලින් ඒ කාලේ නැහැ. ආයෙන ඔයා මේ වෙලාව ඔයා ඕන දෙයක් කරන්න. මේ වෙලාවේ භාවනා කරනවා. එතකොට එයාගේ අයිතිවාසිකම් රැකෙනවා. ආදර්ශයක්ත් තියෙනවා. අපි ඔප්ෂන් එකක් තියෙනවා කැමති නම් කරන්න කියලා. එහෙම නැතු කිලව කරන්නම හෝ නොකරන්නම කිව්වොත් තමයි අපි ටර්ම්ස් ඉන්ටර්ප්‍රීට් කරලා නික අනවශ්‍ය පැංගිරි ගතියක් ගාවගන්නේ. අවශ්‍ය සම්මන්ස ඒ ලෙඩිගේ ඉස්සලා ප්‍රශ්නේ සම්මන්ස කිව්වර අස්මිතේ කියන්නේ කියලා how do you know you're not dead or how they are living කියලා ඒක එතනින් ගෙනියන්නේ කොහොමද is it breathing or consciousness yeah, just be you here you are sitting or standing or whatever may be a posture එකේ ඉඳලා are you sure that you are experiencing the present moment see how do you how do you communicate how do you know how, do you, how you are going to prove that you are in the present moment? So then they are, we, are, we are starting a conversation. So then they will get spellbound. එතකොට කියත හැකි may I suggest something do you feel that you are not dead yes what is the experience do you feel that you are not sleeping yes what is the experience do you feel that you are not unconscious yes you see that is you can't communicate but i am going to experience your presence of present moment and try to experience it and if possible please communicate with me it is mind-to-mind communication again. If I say, do it by yourself, when and where possible, of course that I know that mind is depressed and self-negating, <laughs> threatening. Why me? That is, that is the question. Why me? So when it is happening, you are going to say that, no, I am also with you. I am not suffering. I am going to tell you that present moment, whether you sick or not, it is not cannot be disturbed by sickness. I am healthy, my present moment and your present moment exactly the same. ඉතින් තමයි බ්‍රිජ් කරන්න ඕන. මරණ මොහොතේ ඒකේ ආනිසංසය මොනවාද කියලා නොදැන යනවට වැඩිය මේ වගේ තනක් දැනගෙන ගිහිල්ලා ගියොත් මරණට සූදානමක් තියෙනවා. මට කියන්නේ මහා බැග්යක් කරදරයක් නෙවෙයි. පොඩි සූදානමක් තියෙනවා. පෙරහුරුවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒක අර ස්ටේජස් පහක් ඇතරම සයිකියාට්‍රිල අඳුනගෙන තියෙනවා රියැක්ට් කරනවා why me එනවා අන්තිමට කොම්ප්‍රොමයිස් කරනවා යා. ඒ කොම්ප්‍රොමයිස් කරන්න කරන්න මැරෙන්න ඉස්සෙල්ලා යා කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. ඒක හරි ඇගනි එකක් ඊට පස්සේ තද රියැක්ෂන් එකක් එනවා. ඉතින් ඒවා අපි තේරුම් අරගන්න ඕනේ. යා මේ අපේ මට්ටමට යන ටෙනිස් ගන්න මට්ටමට ගන්න බෑ. මොකද එයා ඉන්න මට්ටමේ ඉඳලා ඔයයි මායි සම වෙන එක චිත්තක්ෂණයක් තියෙනවා. මේ වර්තමාන මොහොතේ ඔයයි අම්මා කාටද මේ වර්තමාන මොහොත අත්දගෙන වැසික් කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් අපි දෙන්න එකයි. එයාට අපිට ඕන කරලා තියෙන්නේ එයාගේ මගේ සිමිලැරිටි එකක් අල්ල ගන්නවා. කොමන් ග්‍රවුන්ඩ් එක. කොමන් ග්‍රවුන්ඩ් එකේ හෙල්ත් එකෙන් ගන්න බෑ. වෙන ප්‍රොස්පෙක්ට්ස් වලින් ගන්න he lost completely desperate. නමුත් මේකට ගිහිල්ලා බලපුවම හොඳ quick wit එකක් තියෙන කෙනෙකුට නම් තේනවා මේක මේ present moment එක සික් වෙන්නේ නැහැ. it is beyond time and like space. ඔතෙන්ටික අල්ලන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නේ. දෙන්න ඕනේ නිකන් ethical පැත්තෙන්. technological පැත්තෙන් නෙමෙයි ethical පැත්තෙන්. I am with you. I came all the way to be with you. In the present moment shall we be here and now. දැයි අපි තව එකයි කාලක් තියෙනවා සක්මන් කරන්න. අපි private time එකේ විනාඩි 45ක් කරන් තියෙනවා මේ සාකච්ඡාවට. අපි මෙතනින් සාකච්ඡා නිම කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.